එහෙනම් කවුරුත් මේ ශාවදානම අහන්න. මේ දක්වා කරගෙන යන ලබන සම්මා දිට්ඨිය පිළිබඳ දේශනා මාලාවේ තවත් දේශනාවක් අද ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වන්නේ. ඒක අහලා ඒ අනුව පිළිපැදීම තුළින් නිවන් ලබන්නට පුළුවන්. ඒ නිවන් ලැබීම සඳහා උත්සාහ ගන්නටයි කියලා පළමුවෙන් ඉල්ලා සිටින අප මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. මේ දක්වා සම්මා දිට්ඨිය පිළිබඳ විවිධ ආකාරයෙන් කරන ලද විස්තර වලට අමතරව තවත් ආකාරයකින් මේ සම්මාදිට්ඨිය විස්තර කළ හැකිද කියන ප්‍රශ්නය විමසූ පසු විමසවාට පස්සේ එහෙම කරන්නට පුළුවන් කියලා ප්‍රකාශ කරමින් සරේස් ස්වාමීන් වහන්සේ මෙදසින් වදාරමි. යතෝකෝ ආසෝ අරිසාවකෝ වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තවතාපිකෝ ආසෝ අරිසාවකෝ සම්මාදිට්ඨියෝ දාස්සවිච්චේ ධම්මේ අවිත්තප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති මේ සරල අදහස් මෙන්න මේකයි යම් විටක ආර්ය ශ්‍රාවකයෙක් වේදනාවක් වේදනා සමුදයත් වේදනා නිරෝධයත් වේදනා නිරෝධගාමිනී පටිපදාවක් කියන කරුණු හතරම හරියට දැනගත්තා නම් එතකින්ම ඔහුට මාර්ගඵල ලබලා නිවන් අවබෝධ කරගෙන සම්මා දිට්ඨිය ඍජු කරගත්තු තැනෙක් බවට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. අත්තමාපනාවසෝ වේදනා මොකක්ද මේ වේදනාව කියන්නේ? ඒ මේ අවසෝ වේදනා කාය වේදනාමේ කොටස් හයක් තියෙනවා. ඒ කොටස් හයට තමයි වේදනාව කියන්නේ. මේ කොටස් හය මොකක්ද? චක්කු සංපස්සජා වේදනා, සෝත් සංපස්සජා වේදනා, ගහන සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා වේදනා, කා සංපස්සජා වේදනා සහ මනෝ සංපස්සජා වේදනා. පතම පතමෝ අවශ්‍යෝ වේදනා සමුදය වේදනා සමුදය කියන්නේ මොකක්ද ස්පර්ශ සමුදය වේදනා සමුදය ස්පර්ශය නිසා තමයි වේදනාව ඇතිවන්නේ. කතමෝ වේදනා නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනාවේ නිරෝධය කියන්නේ කුමක්ද? ස්පර්ශය නිරුද්ධ කිරීමෙනුයි වේදනාව නිරුද්ධ වන්නේ. කතමාද වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ වේදනාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපත්තිය මොකක්ද? අයමේව අරියෝ වට්ටංගිකෝ මග්ගෝ වේදනාය වේදනාය නිරෝධගාමිනී පටිපදා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි වේදනාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව. යතෝකෝ ආශෝ අනිස්සාවකෝ එවං වේදනම් පජානාති එවං වේදනා සමුදයං පජානාති එවං වේදනා නිරෝධම් පජානාති එවං වේදනා නිරෝධම් පජානාති යම් කලක මෙසේ වේදනාවත් වේදනා සමුදයත් වේදනා නිරෝධයත් වේදනා නිරෝධගාමිනී පටිපදාවත් කියන කරුණු හතර මනවින් අවබෝධ කරගත්තා නම් එවැනි කෙනෙකුට සෝ සබ්බසෝ රාගාංශයන් පහය පටිගාංශයන් පටිවිනෝදෙත්වා කාමරාග පටික කියන අංශය ධර්මයන් සම්පූර්ණයෙන්ම ශේ කරලා අස්මීති දිට්ඨිමානානුසය සමූහනිත්වා අස්මිමානීය දිට්ඨිමාන අනුශේ කියන ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරලා අවිජ්ජම් පහය විජ්ජම් උපාදෙත්වා අවිද්‍යාව දුරු කරමින් විද්‍යාව උපදවාගෙන දිට්ඨේ ධම්මේ දුක්ඛසන්ත කරෝ ඕදී මේ ජීවිතයේදීම දුක කෙලවර කරන්නට පුළුවන් වෙනවා එත්තාවතාවකෝ අවශ්‍ය වරිසාවකෝ සම්මා දිට්ඨියෝ දෙලිගතාස දිට්ඨේ ධම්මේ අවිට්ඨ ප්‍රසාදේන සමාන්නාගතෝ ආගතෝ එමන් සද්ධම්මන්ති එතකින්ම කෙනෙක්ගේ සිත තුළ සම්මා දිට්ඨිය ඍජුව පිහිටියා වෙනවා මේක තමයි ඒ සූත්‍ර පාඨයේ සූත්‍රයේ කියන දැක්වෙන පාඩේ එතකොට වේදනාව කියන්නේ කුමක්ද කියන කරුණට එහි දක්වා වෙනවා. ඒ මේ ආශෝ වේදනාකා වේදනාවේ කොටස් හයක් තිබෙන බව. චක්ක සංපස්සජා වේදනා. චක්ක සංපස්සය නිසා යම්කිසි වේදනාවක් ඇති වෙනවනම් ඒකට කියනවා චක්ක සංපස්සජා වේදනා කියලා. සෝත සංපස්සජා වේදනා මේ කනට ශබ්දය ඇසීම නිසා යම්කිසි වේදනාවක් ඇති වෙනවනම් ඒකට කියනවා සෝත සංපස්සජා වේදනා කියලා. ඒ වගේමයි නාසයට ගඳ සුවඳ හැඳීම නිසා ඇති වෙන වේදනාවට ගාන සංපස්සජා වේදනාවයි කියනවා. දිවට රසයක් හැම වුණාට පස්සේ යම් කිසි සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවක් ජනිත වෙනවා නම් ඒ වේදනාවට කියන්නේ දිව ආසම්පස්සජා වේදනාව කියලා. ඒ වගේම කයට යම් කිසි දෙයක් ස්පර්ශ වීම තුළින් යම් කිසි වේදනාවක් ජනිත වෙන විට ඒ වේදනාව හඳුන්වනු ලබන්නේ කාය සම්පස්සජා වේදනාව නමින්. මනසට විවිධ හර්මණු හමු වුණාට පස්සේ ඇතිවන වේදනාව මනෝ සම්පස්සජා වේදනාව කියලායි දක්වන්නේ. මේ විදිහට වේදනාවේ කොටස් හයක් තියෙනවා මේක ගැන අද විස්තර කරන්නට අවශ්‍ය නැහැ හේතුව ගියවර දේශනාවේදී මේක පිළිබඳව අප දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා ඒක නිසා අද ඒ විස්තර කිරීම අවශ්‍ය වන්නේ නැහැ අද විශේෂ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ වේදනා සමුදය සහ වේදනා නිරෝධය පිළිබඳවයි කතමෝ වේදනා සමුදය මොකක්ද මේ වේදනා සමුදය පස්ස සමුදය වේදනා සමුදය ස්පර්ශය නිසා තමයි වේදනාව ගෙන දෙන්නේ මේ අය අහලා තියෙනවා පස්සපච්චය වේදනාව කියන පාඨය ඒකමයි මේ පස්ස සමුදය වේදනා සමුදය කියලා වෙනත් වචන වලින් කියන්නේ මොකද්ද මේ පස්සය කියන්නේ පස්සය කියන එකට සිංහලෙන් අපි පාවිච්චි කරන වචනේ තමයි ස්පර්ශය කියන එක මේ ස්පර්ශය කියනකොට අපි යමක් අතින් අල්ලනකොට දැනෙන ස්පර්ශය වාගේ එකක් නෙවෙයි එයින් ගණන් ගන්න ලබන්නේ. මනස යම්කිසි අරමුණක් ස්පර්ශ කරන එකටයි ස්පර්ශය කියලා මේන් හඳුන්වන්නේ. එතකොට මේක උපමාවකින් මේ නිදර්ශනයකින් කිව්වොත් මේ ඇයට තේරුම් ගන්නත් පුළුවන් වේවි. දැන් හිතන්න මේ අය දලදා මාලිගාව ගැන එහෙම හිතනකොට සිතට දැන් මේ දලදා මාලිකාවේ සටහන ඒතු ඒකේ තියෙන ස්වરૂපය වැටහෙනවා පේනවා. එහෙම පේන්නේ මනස ගිහිල්ලා ඒ දලදා මාර්ගාව කියන අරමුණ ස්පර්ශ කරන නිසා. මෙන්න මේ ස්පර්ශය තමයි මෙතන පස්ස කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ සහ මනසට දැනෙන විවිධ අරමුණු මනසින් ගෙහිලා ස්පර්ශ කරනවා. මෙන්න මේ ස්පර්ශයට පස්ස කියන වචනේ පාවිච්චි කරනවා. මේ ස්පර්ශයේ කොටස් හයක් තියෙනවා. චක්ක සම්පස්සාදී වශයෙන්. බොහෝ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ මේවා විස්තර කරලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්ක විඤ්ඤාණන්තෙන් සංගති චක්ක සම්පස්සෝ. ඇසට රූපයක් හමු වුණාට පසුව ඇසයි රූපයයි නිසා චක්ක විඥාණය තියෙනවා. මේ ඇසයි රූපයයි චක්ක විඥාණය කියන කොටස් තුනේ එකතුවට චක්ක සම්පස්සයයි කියලා ප්‍රකාශ කරනවා. සෝතං පටිච්ච සද්දේ උත්පජ්ජති සෝත විඥානං තින්නම් සංගතේ සෝත සම්පස්සෝ කනට ශබ්දයක් ඇසුනාට පසු ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා මේ කනයි ශබ්දයයි ඒ සෝත විඥානය කියන දැනීමයි කියන කරුණු තුනේ එකතුවට කියනවා සෝත සම්පස්සේ කියලා ඒ වගේම ගහනන්ත පදිච්ච ගන්ධයට උපදිත ගහන විඥානන්තෙන් නම් සංගතේ ගහන සම්පස්සෝ නාසයට ගඳ සුවඳක් හමු වුණාට පසුව ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමට කියන්නේ ගාහන විඥානය කියලා. එතකොට නාශයයි ගඳ සඳයි ගාහන විඥානය කියන කොටස් තුනේ මේකටුවට තින්න සංගතේ ගාහන සම්පස්සෝ ගාහන සම්පස්සය කියලා ප්‍රකාශ කරනවා. මේ විදිහටම තමයි දිවට ශරීරයට මනසට දිවට රසක් ගෑවුනාට පස්සේ දැනෙන දැනීම කියන්නේ දිවහා විඥානය කියලා. දිවත් රසයත් ජීවහා විඥානයත් කියන කොටස් තුනම හඳුන්වන්නේ ජීවහා සම්පස්සේ නමින්. කයට ස්පර්ශම් වෙනවා මේ කයට හම්බවන ස්පර්ශ වලට කියන්නේ පොට්ටබ්බ කියන වචනයයි. එතකොට මේ කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි කියන කොටස් තුනේ එකතුවට කා සම්පස්සේ කියලා ව්‍යවහාර කරනවා. මනසයි මනසට හමු වෙන විවිධ අරමුණු. මනසින් අපි නොඑක් දේවල් සිතනවා, නොඑක් දේවල් අපිට දැනගන්නත් පුළුවන්. මේ මනසින් දැනගන්න අරමුණු වලට පොදුවේ ප්‍රකාශ කරන්නේ ධම්මා රම්මන කියන වචනය. එතකොට මනසයි ධම්මා රම්මනයි මනෝ විඥානයයි කියන කොටස් තුනේ එකතුවට තමයි මනෝ සම්පස්සේ කියන්නේ. මෙහිදී විශේෂයෙන්ම තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. ඇහැ තිබූ පමණින්ම රූප තිබූ පමණින්ම චක්කු සම්පස්සයක් ඇතිවන්නේ නැහැ. කන තිබූ පමණින්ම ශබ්ද තිබූ පමණින්ම සෝත සම්පස්සයක් ඇතිවන්නේ නැහැ. මේ විදිහටයි අනිත් ඉන්ද්‍රියන් තිබූ පමණින් ඒවට හමුවන අරමුණු තිබූ පමණින්ම ඒ ඒ ස්පර්ශ ජනිතවන්නේ නැහැ. ඇහැට රූපයක් පෙනෙලා ඒ පිළිබඳ චක්කු විඥානයක් ඇති වුණොත් පමණයි චක්කු සංපස්සය ජනිතවන්නේ. ඒක නිසා මෙතන චක්කු සංපස්සයේ වැදගත් භාවය උසලන කොටස තමයි විඥාණය පහළ වෙන්නේ. කනට ශබ්දයක් ඇහිලා ඒ පිළිබඳ දැනීමක් ඇති වුණාට පස්සේ තමයි සෝත සම්පස්සේ ඇතිවන්නේ සෝත සම්පස්සේ ප්‍රධානතම කරුණ තමයි ඒක එම නිසා විඥානය කියන එක හේතුව මෙන්න මේකයි දැන් අපේ ඇහැ ස්වභාවික වශයෙන්ම නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන රූප කොටසක් ඒ රූප කොටස ඔහේ ඒකේ පාඩුවේ පැත්තක තිබෙනවා ඇසට පෙනෙන රූප ඒව නිරන්තරයෙන් ඇති වී ඇති නැති නැති යන ධාතු කොටස් පඩවි ආදී ධාතු කොටස් ඒ රූප කොටස තොහි ඒ වාගේ පාඩුවේ පැත්තක තිබෙනවා එතකොට ඇහැ තිබූ පමණින් රූප තිබූ පමණින් චක්කු සම්පස්සයක් ඇති වෙන්නේ නැහැ කියලා මා කලින් කිව්වා ඒක ඇතිවන්නට නම් චක්කු විඥානයක් අනිවාර්යයෙන්ම ඇති වෙන්නට ඕන. එතකොට ඇහැට රූපයේ පෙන්ලා ඒ පිළිබඳ දැනීමක් ඇති වුණොත් පමණයි චක්කු සම්පස්සය ජනිතවන්නේ. මේ වගේම තමයි කන තිබෙනවා. ඒව ඇති වී ඇති නැති වී නැති යන රූප කොටසක්. අපි සම්මුති වශයෙන් කතා කරනකොට කන තිබෙනවා කියලා කියනවා. ඒක ඒක පාඩුවේ තියෙනවා. ලෝකයේ තියෙන ශබ්දත් ඒ වගේම පවතිනවා. නමුත් ඒවා පිළිබඳ දැනීමක් ඇති වුණේ නැත්නම් සෝත සම්පස්සයක් ඇතිවන්නේ නැහැ. මේ අනුසාරයෙන් අනිත් ඉන්ද්‍රයන්ටත් මේකට හිතා ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. මේ ස්පර්ශයේ ඇතිවීමට ප්‍රධානතම කරුණ එම නිසා විය යුත්තේ විඥානස්කන්ධයේ ජනිත වීමයි කියන්නේ. මේ විඥානයක් ජනිත වුණේ නැත්නම් මේ මෙම ඇහැකන නාසය දිව ශරීරය වැනි ඉන්ද්‍රියන් හරියට නිින්ද ගිය කෙනෙකුගේ තත්ත්වයටපත් වෙනවා නැත්නම් මලමිණේක තත්ත්වයටපත් වෙනවා. අපි හිතමු ඇහැට කිසිම රූපයක් දකින්නට බැරි වෙන ආකාරයෙන් ඝන කළුවර කාමරයක අපි සුමානියක් දෙකක් හිර කරලා තිබොයි තිබ්බයි කියලා. අපේ ඇහැ තිබුණාට ඇහෙන් කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ ඇහැට කිසිම රූපයක් දකින්නට බෑ චක්කු විඥානයක් ඇතිවන්නේ ඇහැ හරියට මලමිණියක තියෙන ඇහැක ස්වરૂපයටපත් වෙනවා අපි හිතමු කිසිම ශබ්දයක් අහෙන්නේ අහන්නේ ඇහෙන්නේ නැති තැනක අපි බොහෝ වේලාවක් බොහෝ දවස් සිටිනවා කියලා. එහෙම සිටින්නට ලැබුණොත් එහෙම කන තිබුණට කනෙන් කිසිම පළ ප්‍රයෝජනයක් අපිට දක්න ගන්නට බෑ. මොකද ශබ්ද නැති නිසා එම නිසා කන කියන එක සිහි නැති කළ පුද්ගලයෙකුගේ ඉන්ද්‍රිය ධර්මයක් වාගේ කොහේ පැත්තක පවතිනවා. ඔය නාසය දිව ශරීරය කියන සිසිවින්දයක් මේ වගේ. මේ කාරණය මේ පැහැදිලිවම පේන්නේ මේ ස්පර්ශය ඇතිවීම සඳහා විඥාණයමයි ප්‍රකට ප්‍රධාන වන්නේ. එතකොට පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා දැක්ුවේ. එහිදී දැන් මේ අයගෙන් මම ඇහුවොත් දැන් මේ ස්ථානයේට මේ ඉස්සරහා පාර දිග ආවා එනකොට ඔය පාරේ තියෙන ගල් කැට වැලි ගස් කොළන් නැත්නම් ඔය ලයිට් කණු නැත්නම් නාඳුන නහඳුනන් නැති මිනිස්සු ආවගේ හමු වුණා. මේ අයගේ ඇහැ තිබුණා ඇහැට පෙනෙන ඒ අරමුණු තිබුණා ඒ ආහැයි අරමුණුයි ගැටීම නිසා චක්කු විඥානත් ඇති වුණා. නමුත් මේ ඇයට ඒවා පිළිබඳ කිසිම වේදනාවක් ඇති වුණා. කිසිම වේදනාවක් ඇති වුණේ නැහැ. ඇති වුණේ නැති වුණාට ඔය අභිධර්ම වැනි පොත් ඉගෙනගෙන තියෙන කෙනෙක් සමහර විට තර්ක කරන්නට පුළුවන්. මෙහිදී අපට ප්‍රකට නොවන ඊතාසියුම් උපේක්ෂා වේදනාවක් ජනිත වුණා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒකයි එතන සිදු වුණේ කියලා. එහි කිසිම වැදගත් භාවයක් නැහැ. අපිට වේදනාවක් ගෙන දීමට තරම් ප්‍රබල වූ ස්පර්ශයක් ඇති වුණොත් ඒ ස්පර්ශය තමයි වැදගත් වන්නේ. මේ අර විදිහට කිසිම වේදනාවක් ගෙන දීමට උපකාර නොවන ස්පර්ශ ධර්මයන් එතනම ඇතිලා එතනම නැතිලා ගියා ඒකෙන් කිසිම වැඩක් නෙමෙයි ඒක නිසා ඒක නෙවෙයි මේදී පස්සපච්චා වේදනා කියන කොටසට අන්තර්ගත වන්නේ පස්සපච්චා වේදනා කියන කොටසට ඒ පස්ය වේදනාවක් ගෙන දීමට සුදුසු මට්ටමකට පවතින ස්පර්ශයයි ගණන් ගන්න. කොහොමද මේ පස්සපච්චා වේදනා පස්සේ නිසා වේදනාව ජනිත වන්නේ කියන කාරණාව ඊළඟට තේරුම් ගත යුතුයි. මොකද මේ වේදනා ස්කන්ධය පිළිබඳ නිවැරදි අවබෝධයක් අනිවාර්යයෙන්ම නිවන් ලබන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් ඇති කර ගැනීම අවශ්‍යයි. වේදනා ස්කන්ධය පමණක් නෙවෙයි පංචස්කන්ධයේම යථාර්ථයේ යථාපරිදි අවබෝධ කරගන්නේ නැතුව කිසිවෙකුට කිසිදා නිවන් ලබන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ සූත්‍රවලදී දක්වා තිබෙනවා. විවිධ සූත්‍රවලේ කරුණු දැක්වෙනවා. ඒක නිසා මේ පංචස්කන්ධයේ මේ යථාර්ථයේ තේරුම් ගත යුතුයි. එයින් එකක් තමයි මේ වේදනා ස්කන්ධය. මේ වේදනාව ජනිත වන්නේ පස්සේ නිසා පස්සපච්චා වේදනා. කොහොමද පස්සේ නිසා වේදනාව ජනිත වන්නේ? අපි ඇහෙන් පටන් ගත්තොත් චක්කුංච පටිච්ච රූපේට උප්පජ්ජ චක්කු විඤ්ඤාණං තින්නම් සංගතේ චක්කු සම්පස්සෝ කියලා ඒක බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ. ඇහැට දැන් පෙනෙනවා රූපයක් ඒ රූපේ පෙන්වන්නට පස්සේ දැනීමක් පහළ වෙනවා මේ දැනීමට චක්කු විඤ්ඤාණය කියලා කියනවා. මේක ඕනෑම කෙනෙකුට පියවිය හැටියෙනවා නම් ආලෝකයේ වැනි වෙනත් කරුණු තියෙනවා නම් සිතේ ක්‍රියාදාමයක් ක්‍රියාශීලී මනසක් ඇතුව පවතිනවා නම් ඇහැටි දෙනවා රූපේ තියෙන විට ඒ කියපු හේතු තියෙන විට චක්ෂු විඥානයක් නිරායාසයෙන්ම ඇති වෙනවා. ඒක කවුරුත් ඇති කර දෙන කෙනෙක් නෑ තමා ඇති කරගන්නෙත් නෑ ඇති කරගන්නෙත් නෑ ඒ ඒ හේතු නිසා චක්ෂු විඥානෙ ඉබේ පහළ වෙනවා. ඉබේ පහළ වෙනවා කියන්නේ හේතුන් නිසා පහළ වෙනවා කවුරුත් ඇති කර දෙන කෙනෙක් හෝ මවන කෙනෙක් හෝ කිසියෙක් නැති නිසා ඉබේ පහළ වෙනවා කියලා කියනවා. එතකොට ඇහැයි රූපයේ ගැටීම නිසා චක්කු විඥානය ඇති වෙනවා පළමුවෙන්ම ඒ චක්කු විඥානය ඇති වුණාට පස්සේ දකින්න ලද රූපේ අපි හඳුනා ගන්නවා රූප සංඥාවක් පහළ වෙනවා මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් ගැහැණියක් මිනිහෙක් තරුණයෙක් මහල්ලෙක් නැත්නම් ගහක් කොළක් ගියක් දොරක් කාර් එකක් වාහනයක් ආදී විවිධ විවිධ ආකාරයෙන් අපි දකින්න ලදදී හඳුනා ගන්නවා රූප සංඥාවක් දැනට එනවා ඒ හඳුනාගත්තු රූපය පිළිබඳ සංඥාවක් දැනට මේ සංඥාව තනිකරම මුලාවක්. මොකද අපිට ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි දකින්නේ ඒ රූපේ නෙවෙයි. අපි දකින්නේ ඒ රූපේ මතු පිටින් තියෙන වර්ණය පමණයි, පාට පමණයි. ඇහැට වෙන කිසි දෙයක් දකින්නට බෑ. යම් කිසි දෙයක මතු පිට පෘෂ්ඨයේ තියෙන වර්ණය දැකීම හැර ඇහැට වෙන දෙයක් දකින්නට බෑ. ඇහැට යම් කිසි දෙයක හැඩයක් දකින්නට පුළුවන්. නමුත් ඒ හැඩේ නියම එක නෙවෙයි. විවිධ දෘෂ්ටි කෝණවල ඉඳලා විවිධ පැතිවල ඉඳලා අපි එකම දේ දෙස බලනකොට විවිධ විවිධ හැඩවලට අපිට ඒක පේන්නේ. ඒක නිසා අපි දකින ඒ හැඩය නියම හැඩේ නෙවෙයි. එම නිසා අපිට ඇහැට පේන්නේ වර්ණ රූපය පමණයි. එතකොට ඇහැට වර්ණ රූපේ පෙන්වන්නට පස්සේ අපි ඒකෙන් පැවැටෙනවා මෙයා සත්‍යයක, මෙයා ගෑණියෙක්, මේ පුද්ගලයෙක්, මේ ගයක්, දොරක්, කාර් එකක් ආදී වශයෙන් ඒ ඇහැට පෙනෙන රූපය පිළිබඳ සංඥා ජනිත කරගන්නේ සංඥා මුලාවකටපත් වෙලා සංඥා විපල්ලාස කියලායි ඒකට කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. සංඥා විපල්ලාස. මෙන්න මේකෙන් මේ හඳුනාගත්තු ආකාරයට අනුව වේදනාවක් ඇති වෙනවා. දැන් අපි හිතමු Taman ඉතාමත්ම ප්‍රිය කරන ආදරය කරන ඉතාම ලස්සන කෙනෙක් ඉන්නවා ඒක. එයාටම එයා කෙරෙහිම තද්ද වෛරයෙන් පෙන්වන්නටත් බැරි තත්ත්වයේ සිටින කෙනෙකුත් ඒ ළඟට සිටිනවා කියලා හිතන්න. දැන් තමා ඒ රූපේ දකිනකොට තමන්ට සුඛ වේදනාවක් දැනෙනවා. මොකද තමන් හඳුනාගත්තා මෙයා ලස්සන කෙනෙක්, හොඳ කෙනෙක්, මගේ යහළුවෙක්, මිත්‍රයෙක් ආදී විවිධාකාරවල. අර ඇහැ එයා පෙන්වන්නටත් බැරි තරම් වෛරකාරයෙක් එතන හිටියානම් එහෙම එයා හඳුනගන්නේ අපි හඳුනාගත්ත විදිහට නෙවෙයි නරක විදිහට. එතකොට එයාට ඇතිවන්නේ ඒ රූපේ දකින්නකොට සතුටක් නෙවෙයි දුකක්. එතකොට මේ හඳුනාගත්තු ආකාරයට අනුව සුඛ වේදනාව හෝ දුක් වේදනාව ජනිත වූයේ. අපි හිතමු මෙතන ඉන්නවා මේ කිසි එතන මේ ඉන්නවා ඔය කිසි දෙයක් ගැන හිතන්න වැඩි අවබෝධයක් නැති ඒ දක්නේ රූපේ කෙරෙහි ඇලීමකුත් නැති ගැටීමකුත් නැති සාමාන්‍ය කෙනෙක්. මේ සාමාන්‍ය පුද්ගලයාට මේ දකින්නද රූපය ඉක්මවා සිතන්නට බෑ. ඔහි මදහස් රූපයක් ඇති වෙනවා. ඒ මදහස් වේදනාව ඥාන සම්ප්‍රයුක්ත එකක් නෙවෙයි අඥාන උපේක්ෂා වේදනාවක් ඇති නිදි දැනටවත්. අපි හිතමු මෙතනම ඉන්නවා භාවනාව දියුණු කරපු කෙනෙක්. මේ පුද්ගලයා කල්පනා කරනවා මේ මේ පුද්ගලයාට මේ රූපේ දැකි දැක්කනිච්ච ගමන්ම වැටහෙනවා මෙතන මේ තියෙන්නේ ධාතු වර්ග හතරක් පඩවිය ආපෝ තේජෝ වර්ග මෙතන සත්‍යය කියලා කෙනෙක් නෙමෙයි. නැත්තම් එයාට හිතන්න පුළුවන් මෙතන තියෙන්නේ මේ දෙතිස් කුණප කොටසක් කුණප කොටස් 32ක් මෙතන මේ ඇති ලක්ෂණක් නෙමෙයි. නැත්තම් එයාට හිතන්නට පුළුවන් මේවා අනිත්‍ය කියන දේවල් මේවා දුක්ඛ දේවල් මේවා අනාත්ම දේවල් නේ කියලා. ඊටත් ටිකක් එහා ප්‍රඥාව තියෙනවා නම් භාවනා දියුණු කරපු කෙනෙක් එතන ඉඳලා ඉන්නවා නම් ඒ පුද්ගලයාට තේනවා මේ රූපේ දකින්නවා කියන්නේ තමන්ගේ සිත තුළ සිටිවිලි මාත්‍රයක් ඇතිවීම පමණයි වෙන මොකක්වත් මෙතන නැහැ සිටිවිල්ල ඇති වුණා නැති වුණා ඔච්චරයි රූපේ දක්වා කියලා කියන්නේ කියන අවබෝධය ඇති වෙනවා මෙවැනි අවබෝධයන් ඒ අයගේ සිත තුළින් දකින්නේ ඒ අයගේ ප්‍රඥාවේ මට්ටමකට මත ඒ අය දකින දෘෂ්ටි කෝණයට අනුකූලව ඒ දෘෂ්ටි කෝණයට අනුව බලන විට ඒ අයට උපේක්ෂා වේදනාවක් ඒ දැකපු රූපේ කෙරෙහි ඇති වෙනවා ඒක ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාවක් නුවණ යෙදිච්ච උපේක්ෂාවක් අපි හිතමු මෙතන ඉන්නවා රහත් වූ කෙනෙක්. මේ රූපය දකින්න ඒ රහත් වූ කෙනා. එයාට ඒ රහත් වූ කෙනාට ඒ රූපේ දකිනකොට මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් ගැහැණියක් මිනිහෙක් ලස්සන කැතෝ මොකම සංඥාවක් දැනිටවන්නේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති දැකි මාත්‍රයෙන්ම නවතිනවා මොනම සංඥාවක් ඇති වෙන්නේ නැහැ මොනම වේදනාවක් ඇත්ත තියෙන්නේ නැහැ හරියට මේ ඉස්සරහාපාරේ මේ ආය එනකොට නොයේ දේවල් දැකලා කිසිම වේදනාවක් ඇති වුණෙත් නැහැ කිසිම සංඥාවක් ඇති වුණෙත් නැහැ ඒවා ඔය දැක්ක දැකීම මාත්‍රයෙන්ම නැතිලා ගියා ඉච්චරයි අන්න එවැනි තත්ත්වයක් රහත් වූ කෙනාට ඒ රූපේ දැක්කාට පස්සේ පහළවන්නේ නිකාශයෙන් සිතිවිලි ජනිත වීමක් නෑ අවශ්‍ය නම් හිතන්න පුළුවන් මේ විදිහට මේ විදිහට මේ විදිහට කියලා. කියන්නේ හොඳයි නරකයි කැතයි ලස්සනයි ඕන ආකාරයකින් හිතන්න පුළුවන්. මේක නිසා මේදී පැහැදිලිව මේ ඇයට තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. මොකක්ද ඇහැට පෙනෙන රූපය තුළින් වේදනාවක් ගෙන දෙන්නේ ඒ ඒ අය බලන දෘෂ්ටි කෝණයට අනුව ඒ රූපයේ දේශ බලන විමසන ආකාරයට අනුව ඒක නිසා බුදුරජාණන් වහන්සේ වටහාර විපස්සනා ආදී කොටස් විස්තර කරනකොට අටහරස විපස්සනා නෙවෙයි අටහරස මනෝ සංචේතනාව විස්තර කරන විට කියනවා චක්කුණා රූපං දිස්වා සෝමනසක්ඛාණියං රූපං උපවිචරති දෝමනසක්ඛාණියං රූපං උපවිචරති උපෙක්ඛාණියං රූපං උපවිචරති කියලා. ඇහැට රූපය රූපයක් වෙනුනට පස්සේ සොම්නස ගෙන දෙන ආකාරයෙන් ඒ රූපය පිළිබඳ සිතේදී ඇති කර ගන්නවා. එවැනි පැද්දලයට සොම්නසක් ඇති වෙන සතුට වේදනාවක්. දෝමනසත්තානියන් රූපන් උපවිතේ දැකපොඩද රූපය පිළිබඳ දොම්නස්ස ගෙන දෙන ආකාරයෙන් නොසතට අමනාපේ ඇති කරන ආකාරයෙන් සිටිවිලි ඇති කරගත්තොත් එවැනි පුද්ගලයාට දුක් වේදනාවක් දැනෙනවා. නැත්නම් උපෙක්ඛාණීයන් රූපන් විවේජලටි අර භාවනා දියුණු කෙනෙක් නැත්නම් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් සෑම කෙනාටම උපේක්ෂා වේදනාවක් ඇති වුණේ ඥාන සම්ප්‍රයුක්ත වේවා ඥාන විප්‍රයුක්ත වේවා ඒ වේදනාව උපේක්ෂායි මදහත් වේදනාවක් ඒ මදහත් වේදනාව ඇති වෙන ආකාරයෙන් සිට මෙහෙව්වාට පස්සේ එවැනි කෙනාට මදහත් වේදනාව ජනිත වෙනවා මේ මනෝපරිකාර ගැන මේ ඉස්සලා පොතක් දීලා තියෙනවා. මේ අය ඒක කියවලා තියෙනවා දැන්. මේක නිසා මේ කරුණ පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. එතකොට පස්සපච්චා වේදනා පස්සේ නිසා වේදනාව ඇති වෙන ආකාරයක් අපෝ ප්‍රකාශ කළේ. කනට ශබ්දයක් දැන් ඇහෙනවා කියලා හිතන්නේ. මේ ශබ්දය ඇහුනට පස්සේ බලමින් සෝත විඥානයේ දැනීමක් පහළවන්නේ. ඊට පස්සේ ඒ ශබ්දය හඳුනා ගන්නවා. ශබ්ද සංඥාව තමයි සිත තුළ ඇති වෙනවා. කෙනෙකුට ඉතාමත්ම ප්‍රිය ශබ්දයක්. තවත් කෙනෙකුට අප්‍රියම ශබ්දයක් වන්නට පුළුවන්. ළඟදී හාමුදුරු කෙනෙක් මට ඇවිල්ලා කියනවා මේ ජීවිතේ පළමු වතාවට වෙන කතාවක් මම ඇහුවේ මගේ ධර්ම දේශනා අහනකොට කනට මේ මේ යබ්බම් කයකට උල් වලින් අනිනවා වගේ හිම දුක මේ පාගෙන එකක් තමයි තේරෙන්නේ කියලා එයා කියනවා. එයා එයාම කියනවා අවංකවම මට මේ ධර්ම දේශනා අහනකොට කනට මේ යකඩ උල් වලින් අනිනවා වගේ පා වෙනවායි කියලා කියනවා. කිසිම කෙනෙක් එහෙම කියලා නැහැ. බොහෝ දෙනෙක් කියලා තියෙන්නේ වෙන ධර්මදේශනා ඒවා අහලා අහලා පුරුදු වුණාට පස්සේ අපිට අහන්නටත් බැහැ කියලා. ඒවා අගේ කරන දන්නායට එහෙමයි තියෙන්නේ. නමුත් එකම ශබ්දය බලන්න ඒ එයාට ඒ හාමුදුරන්ට ඒක ඉතාම අමිහිරි ශබ්දයක්. තවත් කෙනෙකුට ඒ ධර්මයේ අවබෝධ වෙන කෙනෙකුට නිවාමිස සුඛයක් දෙන දෙන ශබ්දයක්. එතකොට මෙතෙන්දී අදහස් කරන්නේ මොකද්ද? ශබ්දයේ තුලින් නෙවෙයි මේ වේදනාව ගෙන දෙන්නේ. ශබ්දය අපේ විමසන ආකාරයට අනුව. ශබ්දයේ හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි මිහිරි මිහිරි කන්න රසායනයි ආදී විවිධාකාරයෙන් අපි හඳුනා ගත්තා නම් එතකොට සුඛ වේදනාවක් කියනවා. ශබ්දයේ අසන්නද ශබ්දේ නවට එකක් කියලා හිතුවනම් එතකොට තමයි දුක් වේදනාවක් ගෙනෙන්නේ. මේදී පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. මොකද්ද? ශබ්දය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූපයක්. ඒ ශබ්දේ ආවා ශබ්දේ උලගේ පාවෙලා ගියා. ඒ ශබ්ද තරංග කණේ වැඩි වීම නිසා දැනීමක් ඇති වුණා. ඒ දැනීම නැති වුණා. ඔච්චරයි ශබ්දයේ වශයෙන් සිදුවෙන එක. යම් කිසි කෙනෙක් අපට නිඳා කළත් ඔච්චරයි සිදුවන ක්‍රියාදාමය. යම් කිසි කෙනෙක් අපට ප්‍රශංසා කළත් ඔච්චරයි කියන සිදුවන ක්‍රියාදාම. අපි හිතමු ඉතාලත් අද බල පරුෂ වචන වලින් අපිට දෝෂාරෝපණය කරනවා කියන එක. එතකොට සිදුවෙන්නේ ඔච්චරයි. සිදුවන ක්‍රියාදාම මෙච්චරයි. එතකොට Tamanට තේරෙනවා නම් පැහැදිලිවම මේ ශබ්ද මාත්‍ර ඇති නැති යනවා ඒක පිළිබඳ දැනීමක් ඇති නම් මේකේ මොකද්ද මට උපාදාන කරන්න තියෙන්නේ මේක මට කළා මගේ මටයි මේ විදිහට නින්දා පහස කළේ ආදී වශයෙන් ග්‍රහණය කරන්නට මොකද්ද තියෙන්නේ කියන කරුණ පැහැදිලිවම අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන ඉතින් සාමාන්‍ය ලෝක සත්‍යයට එවැනි අවබෝධයක් ලබා ගන්නට බෑ ඒක නිසා හමුවන ශබ්ද කනට හමුවන ශබ්ද විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා හොඳයි නරකයි ආදී විවිධ විවිධ ආකාර ආකාර වලින්. එතකොට හොඳයි ලක්ෂණයි මිහිදී ආදී වශයෙන් හඳුනා ගත්තා නම් ඒකෙන් සුඛාස්වාදයක් ගෙන දෙනවා සුඛ වේදනාවක් නරකක් කියලා හිතුවා නම් ඒ වේද සබ්දේම දුක් වේදනාවක් ගෙන දෙනවා. මේ ඇයට අපි කලින් කියපු උපමාවක් තියෙනවා අපි හිතමු අපිට තරහකාරයෙක් අපේ ළඟම ඉන්නවා. ඒ වගේම අපිට ඉතාම මිතුරු කෙනෙක් අපේ ළඟම ඉන්නවා. අපිට කෙනෙක් ඇවිල්ලා සද්දින් දෝෂාරෝපණය කරනවා. පරුෂ වචන වලින් නිඳා අපහාස කරනවා කියලා එතන. එතකොට සමන්ට සමහරට ඒ සබ්දය අල්ලා ගත්තා නම් දුක් වේදනාවක් ඒ නිසා ඇති වෙන්නට පුළුවන්. තමන්ගේ මිත්‍රයාටත් ඒක නිසාම දුක් වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ ශබ්දයෙන් අසාගෙන ඉන්න අපගේ පරම හතුරු කුජලයාට සැප වේදනාවක් ගෙන දෙන්නේ මේ මිනිස්යාට මෙහෙම බලන එකමයි හොඳ හොඳ කියලා එයාට ලොකු සතුටක් දෙන. එකම ශබ්දය එතනින් බලන්න දුක් වේදනාවක් සැප වේදනාවක් ආදී විවිධ වේදනා ගෙන දුන්නේ ඒ ඒ කුජලයා බලන දෘෂ්ටි කෝණයට අනුව පස්සපච්චා වේදනා වේදනා ඇතිවීමේ හේතුව වේදනා සමුදය මේ ආකාරයෙන් අපි අවබෝධ කරගන්නට ඕන. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ වේදනාව මම එක මම මගේ නෙවෙයි වේදනාව ඇති කර දෙන පස්සයක් මම මගේ නෙවෙයි ආදී කරුණු. එතකොට ඒ ඒ අසන ලද සද්දේ කෙරේ කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් සිටිනවා නම් ඒ අසන ලද සද්දේ ඉක්මවා සිතන්නටත් ඔහුට හැකියාවක් නැත්නම් එවැනි කෙනෙකුට අඥානුපේක්ෂාවක් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම මේ සද්දේ අසන විට මේවා ඇති ඇති නැති නැති යන සද්ද මාත්‍ර අනිත්‍යයි මේවා අනාත්මයි Taman මේ සද්දයක් අසනවා නෙවෙයි ඒ පිළිබඳ දැනීමක් ඇති ඇති නැති නැති යාම පමණයි මෙතන තියෙන්නේ කියන ආදී කරුණු යම් කෙනෙකුට තේරෙනවා නම් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රේක්ෂාවක් ඇතිවන්නට පුළුවන්. නැත්නම් අර කලින් කියපු විදිහට රහත් වූ කෙනෙක් එතන සිටිනවා ඒ රහත් වූ කෙනාට සදින්න දෝෂාරෝපණය කරනවා කියලා හිතමු. එහෙම කරනකොට එයාට අර මේ සුතේශත මත්තම් භාෂිතිය සීම සීම මාත්‍රෙම නවතිනවා කිසි දෙයක් ගණන් ගන්නෙත් නෑ. මෙවැනි සත්‍යයක් තිබෙන්නේ. මේ වගේ තමයි දිවට රසයක් හමු වුණාට පස්සෙත් ඇති වෙන වේදනාව සැප දුක් මැදහත් වේදනාව. නාසයේද ගඳ සුවඳක් හමු වුණාට පස්සේ සැපක් හෝ දුකක් හෝ මැදහත් වේදනාවක් ඇතිවන්නට පුළුවන්. පස්සපච්චය වේදනා, පස්ස සමුදය වේදනා සමුදය කියන එකයි මේ අපි කියන්නේ. එතකොට කයට යම් කිසි දෙයක් විස්පර්ශ වුණාට පස්සේ වේදනාවක් ගෙන දෙනවා. මෙහිදී විශේෂත්ව විශේෂයෙන් සලකාගත යුතු කරුණක් තිබෙනවා. මේ අය සමහරට හිතනවා ඇති කායත සුවපහසු ගෙනදෙන ස්පර්ශයක් අපි හිතමු කාන්තාවක් පුරුෂයෙක් නැත්නම් හොඳ මෙත් ඇඳ ත්‍රිලක් මෙත්යක් කොටයක් වැනි දෙයක් ස්පර්ශ වෙනකොට Tamanට සුඛාස්වාදයක් ගෙන දෙනවා. ඒකෙන්ම සුඛ වේදනාවක් ඇති වෙනවා කියන්නේ. ඒක ඇතිවන්නේ තමාගේ සිත තුළ ඒ වේදනාව අල්ලාගෙන සිටින අයට පමණයි වේදනාව උපාදාන කරගෙන සිටින අයට පමණයි. කෙනෙකුගේ සිත තුළ වේදනාව පිළිබඳ තියෙන උපාදාන සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ගියා නම් කුමන දෙයක් ශරීරයේ තුළ ශරීරයේ ගෑවුණත් ඒක දැනීමක් පමණක් බවට පත් වෙනවා ඒකකදී ඇලීමක් ඇතිවන්නේ නැහැ මේක මේ ඇයට මා හිතන්නේ ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් කරුණක් කියලා යම් කිසි කෙනෙක් භාවනාවෙන් ඉහළම දියුණුවක් තියෙනවා නම් ප්‍රායෝගික වශයෙන්ම කරලා බලන්න අපි කිව්වේ බොඩ්ඩ ඇත්තද කියලා එදාට තියෙන්නේ එතකොට යම් කිසි කායට දුක් දුකක් ගැන දෙන කරුණක් ආවට පස්සේ කියන්නේ දුකක් ගෙන දෙන කාය පොට්ටබ්බයක් සම්බන්ධ කායයට දැනෙන ස්පර්ශයක් දැනනට පස්සේ දුක් වේදනාවක් ගෙන දෙන. බොහෝ නොදත් අය මේ දුක් වේදනාව ශාරීරික වශයෙන් ඇති වුණාට පස්සේ ඒකම මානසික දුකක් බවට පත් කරගන්නවා. ඒ දුකම මන සිතින් අල්ලනවා මගේ දුක මේ තරම් ප්‍රබල දුකක් විඳාම විඳින්නට අපහසු දුකක් මොන කරුමයකට මේ දුක පැමිණියාද කවදා මේ දුක ගෙවෙයිද කොහොමද මේ දුක නැති කරගන්නේ අනේ මං විඳින දුක මේ ආදී විවිධ ආකාරයෙන් ඒ ගැන සිතලා මානසික දුකකුත් ඒ මොඩ පුද්ගලයා විඳිනවා කායික දුකට අමතරව මානසික දුක. ඒ මානසික දුකයි කායික දුකයි කියන දුක් දෙකම එකතු වුණාට පස්සේ අර කයට දැනෙන වේදනාව තවත් තීව්‍ර වෙලා වැඩි වෙනවා. ඒක නිසා කායික වේදනාවක් අත්දකිනවා නම් ඒක මානසික දුකක් බවට පත් කරගන්න එක සුදුසු නෑ. ඔය රහත් වූ අය, බුදු අය, පසේ බුද්ධත්වයට පත් වූ අය තත් කායික වේදනා දැනෙනවා. ඊ අයට ඒ කායික වේදනා දැනුණට මානසික වේදනා එකක්වත් ඇතිවන්නේ කායික වේදනාව ඇතිලා නැති වෙන මනසින් ඒව අල්ලන්නේ උපාදාන කරන්නේ මානසික වේදනා 100%ක්ම ජනිත වන්නේ මෝඩකම අවිද්‍යාව සමාගයේ සිට ක්‍රියාත්මක වෙන නිසා අර පස්සේ තමතර මෝඩකමත් එක්ක ක්‍රියාත්මකයි එතකොට මේ ආකාරයෙන් ඉන්ද්‍රියන්ට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට පිළිවෙලින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු හමු වුණාට පසුව චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥානයන් ඇතිවීමෙන් ඒ ඒ ස්පර්ශයන් පහළ වෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී. ඒ ඒ ස්පර්ශ තුලින් ඒ ඒ වේදනාවන් ගෙන දෙනවා. චක්කු සම්පස්සේ තුලින් ඇතිවෙන වේදනාව චක්කු සම්පස්සජා වේදනාවයි, සෝත සම්පස්සේ නිසා ඇතිවෙන වේදනාව සෝත සම්පස්සජා වේදනාවයි ආදී වශයෙන් මුලින් අපි කරුණ දැක්වී උන් ඔය කරුණ කියාස්‍ය ආදීම සඳහා මේ පස්සපච්චය වේදනා කියන එක. දැන් මේ පස්ස සමුදය ගැන කියවා ඇති. ඊළඟට අපි බලමු පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන එක. පස්සේ නිරුද්ධ වුණාට පස්සේ වේදනාව නිරුද්ධ වී යනවා. මෙහිදී අපි හිතමු කෙනෙක් සීන නොපෙනෙන තද්ද නින්දකටපත් වුණා කිසිම වේදනාවක් නැහැ. මොකද හේතුව ඇහැ කන නාසය දිව ශරීරය මේවා ක්‍රියාශීලී නැහැ. මනසත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැහැ. කිසිම වේදනාවක් එවැනි පුද්ගලයෙක් අත්දකින්නේ නැහැ. වේදනානික පොදයක් ඒ කාල පරිච්ඡේදය තුළ තිබෙනවා. අපි හිතමු කෙනෙක් සිහි නැති කළා කියලා. ඒ වෙලාවෙත් කිසිම ඉන්ද්‍රියක් ක්‍රියාත්මක නොවන නිසා, මනසත් ක්‍රියාත්මක නොවන නිසා කිසිම වේදනාවක් ඒ සිහි නැති වෙලා තියෙන කාලය තුළ නැහැ. වේදනාව විනිරුද්ධ භාවයක් එතන තියෙනවා. අපි හිතමු කෙනෙක් බ්‍රහ්ම ලෝකයක් තියෙන රූපේ විතරක් තියෙන සිත නැති අරූප මේ අසඤ්ඤතලයේ කියලා. ඒකේ ගිහිල්ලා ඉපදුනායි කියලා. ඒ කාල පරිච්ඡේදය තුලත් ඒක උට කිසිම වේදනාවක් නැහැ. මෙන්න මෙවැනි ආකාර වේදනා නිරෝධයක් අපි ගණන් ගන්න ගණන් ගත යුතු නැහැ. ඒවා මේකට අදාළ නොවන නිසා. සංඥා වේදිත නිරෝධේ නැත්නම් නිරෝධ සමාපත්තිය කියන ලබන එක මේ ආලති නිරෝධ සමාපත්තියට සමවදින පොඩ්ඩලෙ සිටිනවා නම් ධ්‍යාන වලට සම්බන්ධින්න ඕන ඒ වගේම මාර්ගඵල ලැබලා තියෙන්නටත් ඕන ධ්‍යානාත්මකම සම්බන්ධින්න පුළුවන් සත්‍යයක් තිබෙන්න ඕන පළවෙනි ධ්‍යානයේට සමවදිනකොට පංචකාම වස්තුන් නිසා ඇතිවන වේදනාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා ඊට පස්ව එන්නේ එන්නේ වේදනාවන් සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා නේව සංඥානා සංඥායතනයේ කියන අටවෙනි අරූප අන්තිම අරූපාවචර ධ්‍යාන ශිල්පපත් වුණාට පස්සේ හතරවෙනි අරූපාවචර ධ්‍යාන ධ්‍යාන අටක් වශයෙන් කතා කරනවා නම් අටවෙනි ධ්‍යාන. ධ්‍යාන අටට අරූප හතරවෙනි අරූපාවචර ධ්‍යානෙට සතපත් වුණාට පස්සේ තාම සියුම් දැනීමක් පමණයි තියෙන්නේ. තියනවද නැද්දවත් කියන්නත් බැරි දැනීම. ඒකත් ඉක්මවා ගියාට පස්සේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එතකොට කිසිම වේදනාවක් නැහැ. තවත් කරුණක් තියෙනවා රහත් වූ කෙනෙක් වෙන්නවා බාන මේ සියලුම ධර්මයන් පහනක් නෙවුනාසේ නිවි යනවා කිසිම වේදනාවකුත් නැහැ කිසිම සංඥාවකුත් ඊට පස්සේ නැහැ කිසිම සිතක් කිසිම පංචස්කන්ධ ධර්මයන්ගේ පහළ වීමක් ඒ රහත් වූ කෙනා පින්නම් පාවට පසු කවදාවත් ඇතිවන්නේ ඒක තමයි ස්ථිර වශයෙන්ම වේදනාවේ නිරෝධය පස්සේ නිරෝධය ආදී සියලුම ධර්මයන්ගේ නිරෝධය කියන්නේ ඒ தත්ත්වයටපත් වෙන්නට හෝ එහෙම නැත්නම් සංඥා වේදිත නිරෝධයට සිතපත් කරගන්නට හෝ කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම නිවනට සිතපත් කරගත යුතුයි. ඒක නිසා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන එක තේරුම් ගන්නට ඕන පස්ස නිරෝධය තුළින් නිවන් අත්දැකීමට සුදුසු වන ආකාරයෙන් ඒක එම නිසා තමයි මෙම සූත්‍රයේ පටන් ගන්න උත්තර කියන්නේ වේදනා නිරෝධේ වේදනා සමුදය ආදී දකිනකොට මාර්ගඵල ලැබලා රහත් භාවයේ උනත් ලබන්නට පුළුවන් කියන කරුණ. එතකොට මේ ඇයි තේරෙන කරුණු ටිකක් පමණක් මේ මේ දේශනාවේදී අපි ඉදිරිපත් කරන්නේ ගැඹුරු කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට මේ පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධයේ අත්දැකලා නිවන් දැකීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ජීවිතේදීම නිවන් දැකීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ස්පර්ශයේ පිළිබඳ යථාබෝධයක් ඇති කරගත යුතුයි. ඇත්ත ඇති සැටියෙන් පස්සේ කියන එකේ තියෙන නියම ස්වરૂපේ නියම தත්ත්වයම අවබෝධ කරගත යුතුයි. ඒ අවබෝධය මේ ජීවිතයේදීම නිවන් දැකීමට උපකාර වනවා පමණක් නෙවෙයි. ඒ නුවතේවොත් එහෙම අන්මතු අනාගත භවයකදී හරි නිවන් දැකීමට ඒකාන්ත වශයෙන්ම හේතු උපනිශ්‍රේ වෙනවා. ඇති ඒක නිසා මේ කරුණු තරමක් දුරට හෝ අවබෝධ කරගන්නටවත් බලන්න. පළමුවෙන්ම නිවන් දැකීමට බලාපොරොත්තුවක් තිබෙන කෙනා විසින් වේදනාව දකින්නට ඕන. ඒ වේදනා ඇති වෙන පස්සේ පස්සේ කියන්නේ තනිකරම ප්‍රඥාක්තියක් සම්මුතියක් කියන කරුණේ පිටලා. ප්‍රඥාක්තිය කියන්නේ සත්‍ය වශයෙන් නැති එහෙත් ඇතැයි කියලා සිතාගෙන සිටින සම්මත දේවල්. මේක දෙපාසුවට තේරෙයි තව ටිකක් මේ ධර්මයේ අහන විට දැන් අපි චක්කු සම්පස්යෙන් පටන් ගත්තොත් චක්කුංජ පටිච්ච රූපේච උප්පජේ චක්කු විඥාන තින්න සංගති චක්කු සම්පස්සෝ කියලා අපි මුලින් ප්‍රකාශ කළේ ඇහැයි රූපය නිසා චක්කු විඥානය ඇතිවෙනවා මේ දෙදෙනාගේ මේ කොටස් තුනේ එකතුවට චක්කු සම්පස්සය කියලා ප්‍රකාශ කරනවා ඇහැ කියන්නේ ප්‍රඥාක්තිය රූප කියන්නේ ප්‍රඥාක්තිය චක්කු විඥාන කියන්නේ ප්‍රඥාක්තිය මේක තේරෙන්නේ නැහැ මේ ඇයිට මේක පාඩ දෙක වචනයක් කිව්වට පස්සේ මේ දැන් ටිකක් විස්තර වශයෙන් බලනකොට තේරෙන්නේ දැන් ඇස කියන්නේ මොකක්ද? ඇස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි. ඒ මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච ප්‍රසාද රූපය. ඔය කලුවෙන් ක්‍රියාව හරිය ප්‍රසාද රූපයක් තියෙනවා. ඒකට චක්කු ප්‍රසාද රූපය කියලා කියනවා. මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූපයක්. ඒ ඇහි ස්වરૂපය මොකක්ද? ඒ කියන මූල ධාතු හතරත් ඒ නිසා පහළ වූ උපාදාය රූපත් නිරන්තරයෙන්ම ඇති වී ඇති වී නැති වී නැති වී යනවා. ඇහි නියම தත්ත්වය ඒකයි. නිරන්තරයෙන් ඇති වී ඇති නැති නැති යන රූප කොටසක් කර ඇස කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. නමුත් මේ ඇස කියන රූප කොටස අපි හඳුනා ගැනීම සඳහා ව්‍යවහාර කිරීමේ පහසු සඳහා කලින් ඉඳලම සම්මත කරගෙන සිටිනවා මේකට අපි ඇස කියලා කියමු කියලා. ඒක නිසා මේක ඇසක් කියලා අපි කතා කරන ඇසක් කියලා ඒකට ව්‍යවහාර කරනවා. මේ ඇස කියන එක ප්‍රඥාත්‍ය සත්‍ය දෙයක් නෙවෙයි. ඊළඟ කහනා ඊට වඩා ඉතා වැදගත් ඇසට පෙනෙන රූප මේ ඔක්කොම ප්‍රඥප්ති. ඇසට පේනවා අජීවී සජීවී ඕනෑම රූපයක් පණ ඇති හෝ පණ නැති ඕනෑම දෙයක් දකින්නට පුළුවන්. වර්තමාන වශයෙන් පවත්නව රූප. මේවා කලින් මේ ඇයිද කිව්වා ඇහැට රූපයක් දකිනකොට අපි දකින්නේ මතු පිට සෘෂ්ටියේ තියෙන වර්ණය පමණයි වෙන කිසිම දෙයක් ඇහැට දකින්නට බෑ. නමුත් ලෝක සත්‍ය රැවටෙනවා ඇහැට පෙනෙන රූප දැක්කාට පසුව මෙතන ගැහණියක් සිටිනවා මිනිහෙක් සිටිනවා සත්ත්වෙක් සිටිනවා නැත්නම් මේක ගියක් දොරක් ඉදමක් නෑ මේෂයක් පුටුවක් ආදී විවිධ විවිධ හැටියට දැක්කේ යම් දෙයක් මේ දේ අපි හඳුනාගන්න. එතකොට මෙතන තියෙන්නේ සත්‍ය දෙයක් නෙවෙයි. අපි ඒක උදාහරණයක් වශයෙන් මේෂයක් දැකලා මේෂය කියලා හඳුනාගත්තයි කිය. මේෂය කියන්නේ කකුල් හතරක් දී කෑලි හතරක් වශයෙන් තබලා දී කෑලි හතරක් අරන් කකුල් හතරක් වශයෙන් ඒක තබලා තියෙනවා උඩ තට්ටුවක් නැතවන් ලෑලි කෑලි ටිකක් එකතු කරලා ගහලා තියෙනවා ලාච්චි වලටත් තියෙන ලෑලි කෑලි වටේට ගහලා තියෙන ලෑලි කෑලි මේ ලෑලි කෑලි ඔක්කොම ගොඩ ගලවලා පැත්තකට ගොඩ ගහුවොත් එහෙම මේ ශක්තිල සත්‍ය වශයෙන් දෙයක් නැහැ නමුත් අපිට සිතට වැටෙනවා මේෂය කියනකොට මේකේ තියෙන සටහන බව. මෙන්න මේ මේෂයේ තියෙන සටහන සිතට වැටෙන ගතිය ප්‍රඥාප්ති ලක්ෂණය නිසා සිදුවන්නේ. කියන්නේ මේෂේ කියන්නේ සත්‍ය වශයෙන් නැති නමුත් සම්මුති වශයෙන් සත්‍ය වශයෙන් පිළි අරගෙන තියෙන දෙයක්. අන්න එවැනි දේවල් වලට තමයි ප්‍රඥාප්තිය කියලා කියන්නේ. එතකොට ඇසට පෙනෙන රූපයක් දැක්කාට පස්සේ අර වර්ණ රූපේ පමණයි දකින්නේ ඒක ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ මම ගැහැණියක් දැක්කයි කියලා හිතනවා මිනිහෙක් දැක්කයි කියලා හිතනවා තමන්ගේ ශරීරයම දැක්කොත් මේ මම කියලා හිතනවා තමන්ගේ ශරීරය හරි වෙන කෙනෙකුගේ ශරීරය හරි මූණ හරි අතපය හරි මොනවා හරි අංගපසඟක් දැක්කොත් මේ අතය මේ පයය මේ මුහුණය මේ කනය මේ ආදී වශයෙන් විවිධ ආකාරයෙන් මුලාවට පත් වෙනවා මෙතන තනි කරම අත කියලා දෙයක්වත් නැහැ, කකුල කියලා දෙයක්වත් නැහැ, මූණ කියලා දෙයක්වත් නැහැ, ගැහණිය කියලා මිනිහා කියලා දෙයක්වත් නැහැ. මේෂ කුඩු ගෙවල් දොරවල් කියලා දෙයක්වත් සත්‍ය වශයෙන් නැහැ තිබෙන්නේ. මූල ධාතු හතරක් නිරන්තරයෙන් ඇති වී ඇති නැති වී නැති යන ක්‍රියාදාමයක්. මේ සත්‍යය දකින්නට බැරි නිසා සාමාන්‍ය ලෝක සත්‍යයා ඒ ඒ දකින දකින රූප හඳුනා ගැනීම සඳහා විවිධ විවහාරක නාම මාත්‍ර දාලා තියෙනවා. ඉතින් ඒව නැතුව අපිට ජීවත් වන්නට බැහැ සම්මුතියේ පිහිටලා ජීවත් වන්නට ඕන. මේක නිසා Taman තේරුම් ගත යුතුයි ඇහැට පෙනෙන රූප කියන්නේ ඔක්කොම සම්මුතියින්ය කියලා. ප්‍රඥප්තියින්ය කියලා. මේ කරුණ අවබෝධ කරගන්න නැතුව වේදනාව අරමුණට ගනිමින් නිවන් දකින්නට බෑ. වේදනාව දෙකා නිකම් පොඩ්ඩක් බලාගෙන ඉඳලා එහෙම ප්‍රඥාව දිනු කරගන්නට පුළුවන් කමක් නෑ. ඒවා පිළිබඳ තියෙන ඥානය දිනු කරගන්නට ධම්මවිචේ සම්බොධ්‍යංගේ වැඩි කරගන්නට පඤ්ඤීත්‍ය දිනු කරන්නට පඤ්ඤා බලය දිනු කරන්නට නැත්නම් මේ විස්තර කරන සම්මා දිට්ඨිය දිනු කරගන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරන්නට ඕන. එතකොට ඇහැ කියන එකත් ප්‍රඥාත්‍යක් කියන එක මේ බව අය මේ දන්නවා. ඇහැට පෙනෙන රූපය කියන එකත් ප්‍රඥාත්‍යක් කියලා දන්නවා. චක්කු විඥානය ඇහැට රූපයක් දැක්කහම පහළ වෙන දැනීමට කියන්නේ චක්කු විඥානය කියලා. මේකත් සංඥාක්තියක්. මේක මේ ඇයට සමහර නොතේරෙන්නට පුළුවන් බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් දේශනා කරලා වදාරලා තියෙනවා මහා සංඝා සංකේ විමුක්ත සූත්‍රය කියලා සූත්‍රය මධ්‍යම නිකායේ තියෙන. සීතාපි වික්‍රේ යන්නේදේ පටිච්ච යන්නේදේව පච්චයන් පටිච්ච අග්ගේ ජලති තීන තීනේව සංඛං ගච්ඡති. කට්ඨකංච පටිච්ච අග්ගේ ජලති කට්ඨකක් නිදීතේව සංඛං ගච්ඡති. මහණෙනි හරියට උපමාවක් මේ කියන්නේ මහණෙනි හරියට යම් යම් ඉන්ධන ද්‍රව්‍යයක් නිසා යම් යම් ගින්දරක් හටගන්නවා නම් ඒ ඒ ඉන්ධන නාමයෙන් ඒ ගින්දර හඳුන්වනවා කට්ට කංච පටිච්ච අග්ගේ ජලති කට්ට කග්ගිත්තේව සංකං ගච්ඡති දර දාලා ගින්දර හැදුවොත් එහෙම අපිට ඒකට කියන්නත් පුළුවන් දර ගින්දර කියලා සකලිකංජ පටිච්චග්ගේ ජගල් ජලතේ සකලිකක් ගන්තේව සංඛංගජ්ජති. ඔය ලී කැබලි අර මේ වහේම දාලා ගින්දර හැදුවොත් ලී කැබලි දැන්දර කියලා කියන්නට පුළුවන්. හිනංච පටිච්ච නැත්නම් තුටුන නිසා, තනකොළ නිසා ගින්දර හැදුවොත් තනකොළ ගින්දර කියන්න පුළුවන්. තුසංච පටිච්ච නැත්නම් දහය නිසා ගින්දර හැදුවොත් දහය ගින්දර කියන්නට පුළුවන්. ගෝමයන්ච පටිච්ච ගොම නිසා ගින්දර හැදුවොත් ගොම ගින්දර කියන්නට පුළුවන්. මේ උපමා ඔක්කොම බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ සිට ප්‍රකාශ කළේ ඒ ගොමත් පාවිච්චි කරලා ගින්දර ඒගොල්ලෝ හදනවා. ගින්දර වලින් දල්ලනවා. එතකොට සංඛාරන්ට පටිච්චයග්ගේ ජලතිය ඔය පොඩුක්කවලදී වාගේ අහක දාන කැලිකසල ගින්දරට දාලා දෙනවා. කැලිකසල ගින්දරේ කියලා කියනවා. නමුත් එකම ගින්දරක් එතන තියෙන්නේ. තේජෝ ධාතුව එතන තියෙන්නේ කොයි ආකාරයෙන් ඇතුණ. ඊව මේකෝ බික්කවේ අන්න එලසින්ම බහණනේ යඤ්ඤ දීව පච්චයන් පටිච්ච විඥානං උප්පජ්ජති තීන තීනේව සංඛං ගච්ඡති යම් කිසි හේතුවක් නිසා ප්‍රත්‍යක් නිසා විඥානයක් ජනිත වුණා නම් ඒ හේතුව පාදක කරලා ඒ විඥාණයට නමක් දානවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති විඥානං චක්කු විඥානං වේව සංඛං ගච්ඡති. ඇහැට රූපයක් දැකුණාට දැක්කට පස්සේ දැනීමක් පහළ වෙනවා. මේ දැනීම හඳුනා ගන්නට ඕනේ. ඒක නිසා ඒකට කියනවා චක්කු විඥානය කියලා. එතන ප්‍රඥප්තියක් තියෙනවා. දැනීම තියෙනවා දැනීම හඳුනා ගැනීමට දාලා තියෙන එක තනිකම පඤ්ඤාප්තියක් කනට ශබ්දයක් ඇසුනාට පස්සේ දැනීමක් පහළ වෙනවා ඒ දැනීම හඳුනා ගැනීමට ප්‍රඥාප්තියක් දාලා අපි විවහාර කරන සම්මුතිය පිළිකල කතා කරන සෝත විඥානය කිය. මේ විදිහට චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන විඥාන කොටස් හයටම උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මෙහිදී පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් කාරණාවක් මේ ඇයි තියෙන්නට ඕන. මොකක්ද ඇහත් ප්‍රඥාත්යක් නම් රූපයත් ප්‍රඥාත්යක් නම් චක්කු විඥානය කියන එකත් ප්‍රඥාත්යක් නම් මේ කොටස් තුනේ එකතුවට කියන්නේ චක්කු සම්පස්සේ කියලා ඒකත් ප්‍රඥාත්යක් විය යුතුයි. මේක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා මදුපිණ්ඩික සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ ඒකෙ මෙන්න මෙහෙම තියෙනවා. යම් කිසි ආකාරයකින් චක්ක විඥානය තියෙනවා නම් සෝවතාවසෝ චක්කුස්මේ සති රූපේ සති චක්ක විඥානයේ සති පක්ෂපඥාත්යෙන් පඤ්ඤාපේශතේති ස්ථානමේතම් විද්දති යම් විතක ඇස තියෙනවා නම් රූප තියෙනවා නම් චක්ක විඥානය තියෙනවා නම් පස්ස පඤ්ඤත්තින් පස්සේ කියන ප්‍රඥාත්තිය පඤ්ඤා පෙස්සතිටි ඊතහන මේතම් විජ්ජති පණවන්නට පුළුවන් කියන කාරණාව සිදුවෙන එක. ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත කියනවා සෝවද්දාසෝ චක්කුස්මින් අතති රූපේ අසති චක්කු විඥානේ අසති පස්ස පඥාත්තෙන් පඤ්ඤා පෙස්සතිටි නේකණ්ඨානම් විජ්ජති ඇස නැත්තම් රූප නැත්තම් චක්කු විඥාන නැත්තම් චක්කු සම්පස්සේ කියන ප්‍රඥාත්තිය පණවන්නට හැකියාවක් නැහැ. මා කිව්වා චක්කු සම්පස්සේ කියන්නේ ප්‍රඥාත්තිය කියලා. ඒක දැනගන්නටයි මම මේ කරුණු කියන්නේ මොකද නිවන් ලැබීමට නම් පස්සපච්චය වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන කරුණු අවබෝධ කිරීම තුළින් වේදනාව අරමුණු කරමින් නිවන් දැකීමට නම් මේ කරුණු අනිවාර්යයෙන්ම දත යුතුයි. ඒක නිසායි අපි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. එතකොට පස්සේ කියන්නේ ප්‍රඥාක්තියක් කියන එක තේරුම් ගත යුතුයි. මේ ඇයිද මම උපමාවක් කියන්නම්. එතකොට මේ කාරණාව කාටත් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙයි. අපි හිතමු ලිපක් බඳිනවා කෙනෙක් ගල් තුනක් ඕන දෙකක් බඳින්න ගල් තුන තුන් පැත්තකින් තියෙනවා. ඒක ලං කරලා තියෙන්නට ඕන ගොඩාක් ඈත නෙවෙයි. එතකොට අපිට දෙකක් දිශ් වෙනවා. ගල් තුන හැර දීප කියලා ශාස්ත්‍රීය වශයෙන් දෙයක් නැහැ. නමුත් ගල් තුනම දෙකක් නෙවෙයි. අපි තවත් උපමාවක් ගමු. අපි හිතමු එකම දිගට තියෙන කෙලින් තියෙන කෝටු කෑලි තුනක් ගන්න. අපි කෙලින් තියෙන එකම දිග එකම ප්‍රමාණයේ කෝටු කෑලි තුනක්. මේ කෝටු කෑලි තුනේ අදිශ්‍ර අබ කෙලවර එකිනෙකට සම්බන්ධ වෙන්න අපි කිව්වොත් එහෙම අපිට ත්‍රිකෝණයක් දිශෙනවා. ත්‍රිකෝණය කියලා සත්‍ය වශයෙන් දෙයක් නැහැ තියෙන්නේ දී කෝටු කෑලි තුනයි. ඒක මේ ඇයිද තේරෙනවා. මේ දී කෝටු කෑලි තුනම නෙවෙයි ත්‍රිකෝණය කියන්නේ. දී කෝටු කෑලි තුනම ත්‍රිකෝණය නම් ඒ දී කෝටු කෑලි තුන එකක් පිට එකක් උඩ එහෙම තිව්වත් ත්‍රිකෝණයක් වන්නට ඕන. පෙළට තිව්වත් ත්‍රිකෝණයක් වෙන්නට ඕන. ඉහළට ඉහළට තිව්වත් ත්‍රිකෝණයක් වෙන්නට ඕන. බොහෝ ඈතින් තිව්වත් ත්‍රිකෝණයක් වෙන්නට ඕන. එහෙම වෙන්නේ එතකොට මේ ඇයට තේරෙනවද ත්‍රිකෝණය කියන එක ප්‍රඥාත්‍ය සත්‍ය දෙයක් නෙවෙයි. නමුත් සත්‍ය වශයෙන් තියෙන දෙයක් කියලා පේනවා. පේනුණාට ඒක සත්‍යක් නෙවෙයි. මෙන්න මෙහෙමයි චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගහන සම්පස්ස ජීවා සම්පස්ස කා සම්පස්ස ආදී දේවල් මේවා විද්‍යමාන වන ධර්ම වශයෙන් දැක්ෂණය වෙනවා. නම සත්‍ය වශයෙන් නැති ප්‍රඥප්ති මාත්‍ර පමණයි. මෙන්න මේ සත්‍යය පළමුවෙන්ම තේරුම් ගත යුතුයි. මේ තුළින් නිවන් දැකින්නට බලාපොරොත්තු වන පුද්ගලයාගේ සිත තුළ ඒ ප්‍රඥාව ඇති විය යුතුයි. ඊළඟට මේ පස්සේ කියන තුලින් ඇති වෙන මුලාව අවබෝධ කරගන්නට ඕනේ. දැන් ඇහැට රූපයක් අපි දැක්කයි කියලා හිතමු. මේ රූපේ දැක්කට පස්සේ මාතුවම් මතු පිට තියෙන වර්ණය පමණයි දකින්නේ. නමුත් ඒක අපි දැක්කට පස්සේ මේ මම කියලා හිතනවා. මේක මගේ කියලා හිතනවා. මේක ලස්සනයි කියලා හිතනවා. මේක කැතයි, මේක වටිනවා, මේක නොවටිනවා. කිසිම වටිනාකමක් නැහැ. බොහෝ වටිනා දෙයක්. මේ විවිධ විදිහට අපිට හිතන්නට පුළුවන්. හිත තුළ සංඥා ඇති වෙනවා. ඇහැට රූපේ දැකලා මම කියලා හිතනවා නම් මගේ දුව මගේ පුතා මගේ සහෝදරයා සහෝදරිය මිත්‍රයා ආදී වශයෙන් හිතනවා නම් මේවා ඔක්කොම මොනවද කියන අවබෝධය ඇති කරගත යුතුයි. ඇහැට රූපේ දැක්කා දැක්කට පස්සේ චක්කු විඥාන කියන දැනීම ඇති වුණා ඒක නිසා පස්සේ කියන අර ප්‍රඥාත්ගේ සම්මුතිය ඇති වුණා ඒක ඇති වුණාට පස්සේ අපි නොඑක ආකාර සිතිවිලි වලින් හඳුනා ගන්නවා මේ මම මේ මගේ ආදී වශයෙන් මම කියන එක සිතිවිල්ලක් මගේ කියන එක සිතිවිල්ලක් මේක ගැඹුරු අවබෝධයක් ලබා දෙන කතාවක් අපි මේ සරල වශයෙන් ප්‍රකාශ කරන්නේ කනට ශබ්දයක් ඇසුණාට පස්සේ මට බැන්න මට නිඳා කළා ආදී වශයෙන් කතා කරනවා කලින් කියවා ශබ්දේ කියන්නේ උපාදාය රූපයක් ඒක හැතුනාට පස්සේ ඒ ශබ්ද තරංග වැදුනාට පස්සේ දැනීමක් ඇතිලා නැතිලා යන ඔච්චරයි උතන තියෙන ක්‍රියාදාමය කියලා. මේක තේරුම් ගන්නට බැරි පුද්ගලයෝ මෙතන මමෙක් සිටිනවා අහන කෙනෙක් සිටිනවා ආත්මයක් කියනවා කියලා වැරදි දෘෂ්ටි වලට බැස ගන්නවා. මෙන්න මේ වැරදි දෘෂ්ටි අයින් කරගන්නට විශේෂයෙන්ම ආත්මීය සංකල්පනාව අයින් කරගන්නට මේ පස්සේ නිසා ඇතිවෙච්ච චිත්ත සංස්කාර ධම්මවල ස්වરૂපයේ තේරුම් ගත යුතුයි. මෙතන තියෙන පස්සේ කියන්නේ නාම ධර්මයක් ඒක නිසා නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. සත්‍යංගයේ තියෙන මෝඩකමට මුලාවට අවිද්‍යාව නිසාම මේවා මමයේ මගේ කියලා ග්‍රහණය කරනවා. මේ අනාත්ම ලක්ෂණය පැහැදිලිව අවබෝධ කර ගැනීමකින් තොරව කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒක නිසා ඒ ස්පර්ශය තුළින් ඇති වෙන මුලාව තේරුම් ගත යුතුයි. ඊළඟට තේරුම් ගත යුතු තවත් කරුණක් තමයි මේ ස්පර්ශයේ අනිත්‍යයට යන ධර්මයක් කියන එක. දැන් මේ මේ පාඩ දිගේ එනකොට විවිධ දේවල් දැක්කා. එතන මෙතන ස්පර්ශාව කිසිම වේදනාවක් ඇති වුණේ නැහැ. ඒවා එතන මෙතනම නැතිලා නැතිලා ගියා. වේදනාවක් ගෙන දෙන ස්පර්ශයක් ආවත් එහෙමයි. ඒක ඇති වුණා, පැවතුණා, නැති වුණා. අපි හිතමුකෝ සුඛ වේදනාවක් ගෙන දෙන රූපයක් දැන් දකිනවා. ඇහැට ප්‍රිය රූපයක් දකිනවා. ඒක තුනේ සුඛ ආස්වාදයක් ගෙන දෙන. ඕ ඉතින් මේක අල්ලා ගන්නවා. මේ සුඛ වේදනාව මම විඳිනවා, මගේ සුඛ වේදනාව කියලා ඒකට ආශා කරලා ඒ පද්‍ය ඒ වේදනාව උපාදාන කරගෙන ඒ වේදනාව ලබා දෙන ඒ දකින ලද රූපයක් අගේ අගේ අගේ කරගෙන උපාදාන කරගෙන කටයුතු කිරීම තමයි සාමාන්‍ය ලෝක සත්‍යය සිදු කරන්නේ. සත්‍ය වශයෙන් මෙතන සිදුවන ක්‍රියාදාමය මොකද්ද? ඇහැට රූපේ පෙන්වා දක් විඥානයේ දැඩීම ඇති වුණා අර කියපු රූප සංඥා සංචේතන ආදී ධර්ම ඇති වුණා නැති වුණා සිතේදී ටිකක් ඇති වී නැති වී ගියා ඔච්චරයි ඒ සිතේදී ඇති වී නැති වී ගියාට පස්සේ කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ මේ ජීවිතේ දක්වා ඇහෙන් කොච්චර රූප දැකලා ඇද්ද කොච්චර සිතිවිලියේ පිළිබඳ ඇති කරගෙන නැද්ද ඒ කිසිවක් දැන් ඇත්තේ නැහැ අල්ප මාත්‍රයක්වත් ඉතුරු වෙලත් නැහැ එතකොට මේ පස්සේ අනිත්‍යයට යනවා නම් ඒ පස්සිය තුنين යම් කිසි වේදනාවක් ගෙන දෙනවා නම් ඒකත් ඒකාන්තයෙන්ම අනිත්‍යයට ආයතේ මොකද යම් කිසි ප්‍රත්‍යයක් තුළින් යම් කිසි ඵලයක් ගෙන දෙනවා නම් ඒ ප්‍රත්‍යය නිරුද්ධ වෙනකොට ඒ ඵලයත් අනිවාර්යයෙන්ම නිරුද්ධ වී යන නිසා ඒක නිසා තේරුම් ගන්න අපි මේ වේදනා උපාදාන කරගෙන සංඥා උපාදාන කරගෙන සිතවිලි උපාදාන කරගෙන දැඟලුවට මොනවද මෙතන මේ තියෙන්නේ ඇතිවි නැතිවි යන සිතවිලි ධර්ම පමණයිනේ. මේ මොකක්ද කියන්න තියෙන්නේ මොකක්ද හරයක් හරයක් කියලා ගන්නට තියෙන්නේ මොන වටිනාකමක්ද මේවා තියෙන්නේ මේවා ඇතිවි නැතිවි යන හුදු සංස්කාර ධර්ම පමණයි නේද කියන අවබෝධය ඇති කරගatiසේ ඒ තවත් කරුණක්. ඊළඟ කාරණාව තමයි මේ පස්ස සමුදේ පස්ස නිරෝධය දැකීම තුළින් නිවන් ලැබීමට බලාපොරොත්තු වෙන කෙනා විසින් ඇති කරගත යුතු ඊළඟ කරුණ තමයි පස්සය කියන එක දුකක් කියලා තේරුම් ගන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. ස්පර්ශ නිසා ඇහැට රූපයක් ගමු ඇහැට පෙනෙන රූපයක් ඇහැට පෙනෙන රූපයක් දැන් උදාහරණයට ගත්තේ ඇහැට රූපයක් පෙනෙනවා ඒක නිසා දක් විඥානාදී ධර්ම පහළ වෙනවා. මේ ධර්ම පහළ වුණාට පස්සේ ඒක උපාදාන කරගෙන ඇලීගෙන කටයුතු කරනවා. දැන් මේක සැපයි සැපයි සැපයි කියලා අහකට පෙන්වන්නේ ප්‍රිය රූපයක් කියලා අපි උදාහරණයට ගත්තොත් මෙතන සැපස් සැපක් විඳිනවා කියලා තමයි ලෝක සත්‍ය හිතන්නේ. මම කියන්නේ මේක දුකක් කියලා දකින්නේ කියලා. ඇහැට පෙනෙන රූපේ දැක්කාට පස්සේ සිතිවිලි ධර්ම ගලනවා. මේ සිතිවිලි ගලන එකම දුකක්. සිතවිලි නැතුව සිත නිශ්චලව තබා ගැනීමද පුළුවන් සංසුන්ව ශාන්තව නිසලව සීතලව සිත තබා ගැනීමද පුළුවන් සමාධි මට්ටම් තියෙනවා. එවැනි සමාධියක සිටින කෙනෙක් විඳින නිර්ආමිෂ සුඛය අනුව බලනකොට සිතවිලි ජනිත වෙන එකම මහා දුකක් කියලා එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන්. නමුත් සාමාන්‍ය ලෝක සත්‍යයට ඒක අත්දකින්නට බෑ. කෙසේ වෙතත් මේ සිටිවිලි ඒකාන්ත වශයෙන්ම දුකක් ඒ සිටිවිලි ජනිත කර දෙන්නේ අර ස්පර්ශයේ ඇති වෙච්ච නිසා ඒක නිසා ස්පර්ශය දුක. ඒක විතරක් නෙවෙයි. දැන් මේ පස්සේ ඇති වුණාට පස්සේ අර ස්කාරයෙන් සිටිවිලි ඇති කරගත්ත මේ මම කියලා හිතනවා මේ මගේ කියලා හිතනවා ඇලෙනවා බැඳෙනවා ගැටෙනවා විවිධාකාර චිත්ත සංස්කාර ධර්ම උපදවා ගන්නවා. ඒ තුළින් මොකද්ද සිදුවන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක අවිද්‍යාවතෙන් කුසල කුසල චිත්ත සංස්කාර ධර්ම ගණනය වීමක් බලා යාමක්. මේක තුළින් මොකද්ද ඇතිවන ක්‍රියා ප්‍රතිඵලය? නියත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් ඇතන ක්‍රියාත්මක වන්නේ. ඒ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම නිසා නැවත නැවතත් නැවත නැවතත් ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි මරණ ආදී සංසාරික දුක් විඳින්නට තිබෙනවා. මේ භවයේ දක්වාම මේ සංසාරයේ අනන්ත අප්‍රමාණ අසීමිත වාර ගණන් තිස්සේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ සංසාරක දුක් විඳේ ඔන්න ඔය දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙච්ච නිසා මෙන්න මේ දුක්ඛ සමුදය සත්‍යයක් මේ පස්සේ නිසා පහළ වෙන සිටිවිලි ධම්ම කියලා පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕන. අර දුකක් කියලා දකිනකොට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ මේ ආකාරයෙන් දකිනකොට දුක්ඛ සමුදය සත්‍ය අවබෝධ කරගන්නේ වේදනාව නිසි පරිදි දැකීම තුළින් මේ කටයුතු ඒ ඒ අඥාණයෙන් ඇති කරගත හැකි වන්නේ. එහෙම නැතුව වේදනාව දේශ පොඩ්ඩක් බලන ඉඳගෙන ඒක විතරක් මෙනෙහි කර කර ඉඳලා කවදාවත් නිවන් ලබන්නට පුළුවන් කියලා හිතන්නට එපා. මේ වේදනාවේ යථාර්ථය යථාපරිඥානි මාත්‍රෙන්න ඇති කරගත යුතුයි. ඊළඟට නිවන් ලැබීමට බලාපොරොත්තු වෙන දෙනා තවත් කරුණක් ඇති කරගන්නට ඕන මේ පස්ය ඒකාන්තයෙන්ම අනාත්මයි කියලා. ආත්මයක් නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි මට අයත් දෙයක් නෙවෙයි මට ඕනෑ විදිහට පවතින දෙයක් නෙවෙයි මට ඕනෑ විදිහට ඇති කරගන්නට පුළුවන් දෙයක් නෙවෙයි මට ඕනෑ විදිහට නැති කරගන්නට පුළුවන් දෙයක් නෙවෙයි ඒක නිසා මේ ශයද්මනාත්මයි එතකොට අපි චක්ක සංපස්සේ ගැන විතරක් කතා කරමු. මේ අනිත් ස්පර්ශ ගැනත්. එතකොට මේ අනුසාරයෙන් මේ ඇයි හිතා ගන්න පුළුවන්. ඒ හේතුව මේවා එක එකක් විස්තර කරනවා නම් පැය 5ක් 10ක පමණ විස්තරයක් කරන්නට වෙනවා. එහෙම කරන්නට කාලය අවකාශ දෙන්නේ නැහැ. එකින් ඉඳක් කියවට පස්සේ අනිත් ඉඳන්ටත් ඒ අනුසාරයෙන් මේ ඇයි හිතන්න පුරුදු වෙන්න ඕන. එතකොට චක්ක සංපස්සේ ගියේ මොකද්ද? රූපයයි ඇසයි රූපය නිසා චක්කු විඥානය පහළ වෙනවා මේ කොටස් තුනේ එකතුවට තමයි චක්කු සංපස්ය කියන්නේ මේ ඔක්කොම අනාත්මයි කියන එකයි මේ පෙන්වන්න කරන්නට හදන්නේ මේ කාරණාව පැහැදිලිවම තේරුම් ගන්නට ඕන ඇසට මමය මගේ කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ හිත තියෙන්නේ තමාගේ හිත තුළ විනා තමාගේ හිතේ තියෙන හැඟීමක් විනා ඇතේ තියෙන දෙයක් නෙවෙයි. ඒක පළමුවෙන්ම තේරුම් ගන්න. ඕනෑම දෙයක් කෙරෙහි මම මගේ කියලා හිතනවා නම් ඒක තියෙන්නේ ඒ දේ කෙරෙහිෝ ඒ ඒ කෙනා ඒ පුද්ගලයා තුළ නෙවෙයි තමාගේ ශිත තුළ ශිත තුළ තියෙන හැටින හැඟීමක් විතරයි. ඇත ඔය ඒ පාගේ පැත්තක තියෙන රූප ධර්මයක් විතරයි. ඒ රූප ධර්මයේ සිතින් ග්‍රහණය කරන මේ මමය මේ මගේ කියලා. ඒ මුලාව තේරුම් ගන්න. ඊට අමතරව ඇස කියන එක ප්‍රඥාත්යේ කියලා මා කලින් ප්‍රකාශ කළා තනිකරම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර සහ ඒ නිසා ඇති ඇති උපාදාය රූපයක් හඳුනා ගැනීම සඳහා සම්මුතියේ පිළිදලා අපි මේකට ඇස ඇස ඇස කියලා ප්‍රව්‍යවහාර කරනවා. නමුත් ඇස කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ. මේ රූප කොටස් නිරන්තරයෙන්ම ඇති වී ඇති වී නැති නැති යනවා. ඒක නිසා තැහැ අනාත්මයි කියලා දකින්න. මම මේ චක්කු සම්පස්සේ අනාත්මයි කියන කාරණාවයි කියන්නේ ඒ අනාත්මය කියන්නට නම් චක්කු සම්පස්සේ ඇති වෙන හේතු අනාත්මයි කියලා කියන්නට ඕන. එතකොට අපි දැන් ඇහැ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. ඒක පස්සෙට කියන්නම්. එතකොට ඇහැට පෙනෙන රූප මේ ඔක්කොම අනිත්‍ය දෙන ධර්ම මාර රූප ප්‍රඥප්තිය ගැන කතා කළා රූපයක් දැක්කට පස්සේ මුලා වෙන ආකාරය දැක්කා මේ එකක්වත් සමාගයේ දෙයක් නෙවෙයි මගේ භාර්යාව මගේ පුරුෂයා මගේ පුතා මගේ දුව මගේ අම්මා තාත්තා ඕන එකක් කියන්නට පුළුවන් මගේ ගේ මගේ පාරේක ඕන එකක් කියන්නට පුළුවන් හිතන්නට පුළුවන් මේ ශෑම එකක්ම තමයි ශීත තුළ තියෙන ශීතවිලි පමණයි වෙන මොකක්වත් නෑ ඒ සිතිවිලි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ කිසි දෙයක් ඉතිරවන්නේ නැහැ. ওই එකක්වත් තමා හෝ තමාට අයද්දයක් නෙවෙයි. තමාගේ සිතේ තියෙන මුලාවට මෝඩකම නිසාම අවිද්‍යාව නිසාම මේවා මම මගේ කියලා ග්‍රහණය කළාට සත්‍ය වශයෙන් ওই කිසි දෙයක මමෙක් ඇත්තෙත් නැහැ මගේ බවක් ඇත්තෙත් නැහැ මේ සියල්ලම අනාත්මයි කියන කරුණ පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. ඊළඟට චක්ඛ විඥාණය මමයේ මගේ කියලා හිතනවා. මේක නම් අන්තිමම මුලාවක්. ඒ කියන්නේ ලොකුම මුලාවක්. ඇහැට රූපයක් ගැටුණා හමු වුණාට පස්සේ අර ආලෝක ආදී විවිධ හේතුනොත් එතන තිබෙනවා නම් ඒ රූපයේ පිළිබඳ දැකීම පිළිබඳව දැනීමක් පහළ වෙනවා. Tamange කැමැත්තට අනුව ඒ දැනීම ඇති උනත් නෙවෙයි, තමාගේ කැමැත්තට අනුව ඒක තියාගන්නවත් බැහැ, නැති කරගන්නවත් බැහැ. හේතු නිසා පහළ වූ ඵල ධර්මයක්. මෙන්න මේ හේතුඵල ක්‍රියාදාමයේ දකින්න එතකොට ඒක අනාත්මයි කියලා දකින්නට පුළුවන්. ඇසත් අනාත්ම නම් රූපත් අනාත්ම නම් චක්ක විඥානත් අනාත්ම නම් මේ තුනේම එකතුව අනාත්ම නොවන්නට කිසිම හේතුවක් නැහැ. මේ එක පැත්තක්. අනිත් පැතින් අපි චක්ක සංපස්සේ මමයේ මගේ ආත්මය කියලා ගත්තත් ඒ චක්ක සංපස්සේ නිසා ඇතිවන වේදනාව මම විඳිනවා මගේ කියලා ගත්තත් ග්‍රහණය කළත් ඒ වේදනාව නිරුද්ධ වෙනවා පස්සේ නිරුද්ධ වෙනකොට පස්සේ නිරුද්ධ වී ගියාට පස්සේ ඒ ස්පර්ශයේ මම මගේ කියලා ගන්නට කිසිවක් ශේෂ නොවන ආකාරයෙන්ම නිරුද්ධ වී ගොස් ඇති නිසා මොනවද ඉතිරිලා තියන්නේ මම කියලා ගන්නට මගේ කියලා ගන්නට වේදනාව මම මගේ කියලා ගත්තනම් පස්සේ නිසා ඇති වෙන ඒ වේදනාව නිරුද්ධ වී ගියාට පස්සේ මොනවද තියෙන්නේ මම කියලා මගේ කියලා ගන්නට මේ අනිත්‍ය නිරෝධයට පත්වන ආකාරය දැකලා චක්ක සංපස්සයත් අනාත්මයි ඒ නිසා ඇතිවන වේදනාවත් අනාත්මයි කියන කාරණාව පැහැදිලිවම තේරුම් ගත යුතුයි. නිවන් දැකීමට නම් මේ තුළින් තවත් ඊටම වැදගත් කාරණාවක් තේරුම් ගත යුතු වෙනවා. ඒක තමයි මේ පස්සය කියන එක ශූන්‍ය ධර්මයක් කියලා දකින්නට කියලා. ශූන්‍ය කියන්නේ ශිෂ් කියන එකයි. බුදුරජාණන් වහන්සේ වෙනස් සූත්‍රවල දක්වලා තියෙනවා චක්කු සම්පස්සෝකෝ භික්ඛවේ ශුඤ්ඤං අත්තේනවා චක්කු සම්පස්සෝ භික්ඛවේ ශුඤ්ඤෝ අත්තේනවා අත්තේනේනවා සෝත සම්පස්සෝ භික්ඛවේ ශුඤ්ඤෝ අත්තේනවා අත්තේනේනවා ආදී වශයෙන් චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී මේ සීලම ස්පර්ශයන් ආත්මයක් වූ ආත්මයක් අයද්දයක් නුවණ නිසා මහණෙනි මම ශූන්‍යයි කියලා ප්‍රකාශ කරනවා හිස්සු දෙයක් කියලා ප්‍රකාශ කරනවා මේ හිස්සු දෙය හිස්සු ආකාරයෙන් දැකීමෙන් තමයි නිවන සිදපත් කරගන්නේ ශූන්‍යතා දර්ශනයක් මොවා යන්නේ ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න. මෙන්න මෙහෙම පාඩයක් දැක්වෙනවා චූලනි මහා නිදේශපාලි. පස්සෝ වික්කවේ පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ද්විතයෝ අන්තෝ පස්ස නිරෝධේ පස්ස නිරෝධෝ මජ්ජේ මජ්ජේ මන්තාය න ලිප්පති පස්සේ කියන එක ඒකාන්තයක් ච පස්ස සමුදේ දෙවනි අන්තය පස්ස නිරෝධයේ මැදය මේ මධ්‍යයේ මන්තායන ලිප්පති මේ මැද තියෙන Nirodhe කෙරෙහි කිසිම ඇලීමක් ඇති කරගන්නේ නැහැ. නුවණින් ඒක කරන්නේ. මන්තාය කියන්නේ නුවණ. මැද තියෙන Nirodhe කෙරෙහි නුවණින් ඇලෙන්නේ නැතුව සිටිනවා. මෙන්න මේකයි කරන්නට ඕනේ. එතකොට පස්සේ කියන එක මේ අය දැන් දන්නවා. පස්ස සමුදේ දන්නවා. දැන් අපි අර ත්‍රිකෝණීය උපමාව ගත්තොත් කෝඩු ගෑලි තුන ටිවන එක එකට සමීප වෙන නිසා ඒක නිසා ත්‍රිකෝණයන් දිස් වෙනවා. දැන් පස්ස නිරෝධහ අර මේ හේතු නිරෝධහ ඵල නිරෝධ. ඒ පස්සේ ඇතිවීමට හේතු නිරුද්ධ කළා නම් ඒ පස්සේ නිරුද්ධ වෙන්නට ඕන. දැන් අපි ත්‍රිකෝණය ඇතිකලේ කෝටු කෑලි තුන ළඟින් ළඟින් තියලා එක දෙකට ගෑවෙන. දැන් මේ කෝටු කෑල්ලක් කරන් පැත්තකට විශ් කරනවා. එතකොට ත්‍රිකෝණය දිශන්නේ නැහැ. කෝටු කැලි දෙකක් තරම් විශ් කරා. එතකොට තවත් දිශෙන්නේ. කෝටු කැලි තුනම ආරණ පැත්තට විශ් කළා. මොනම දෙයක්වත් නැතුව කලින් අර ත්‍රිකෝණයේ දිශෙච්ච තැන හිස් භාවයක් දැర్శණය වන්නේ. මෙන්න මේ වගේම තමයි චක්ක සම්පත සෝ සම්පස්සාදී ධර්මයන් නිෂ්කල යුතු ක්‍රියාදාමයක්. චක්ක සම්පස්සේ ඇති වෙන හේතු තියෙනවා නම් හේතු නිරුද්ධ කරන්නට ඕනවා. පස්ස නිරෝධය කරන්නට සෝත සම්පස්සේ ඇති වෙන හේතු තියෙනවා නම් හේතු නිරුද්ධ කරන්නට ඕන සෝත සම්පස්සේ ඇති කර ගැනීමට මේ ආදි වශයෙන් ශේෂ ස්පර්ශය නිරුද්ධ කිරීමට ඒ ස්පර්ශ ඇතිවීමේ හේතු නිරුද්ධ කළ යුතුයි. එතකොට පස්සේ ඇතිවීමේ හේතුව මොකද්ද? ඇස රූප චක්කු විඤ්ඤාණ මේ තුන නිරුද්ධ කරනවා. කොහොමද නිරුද්ධ කරන්නේ? ඇස කියන එක මොකද්ද කියලා දකින්නට ඕන. මා කියලා අර කලින් මා පස්සේ කියන්න පස්සේ කියන්නම් කියලා මම කලින් කිව්වේ. ඇස කියන්නේ හුදු දැනීමක් පමණයි. ඇස කියන්නේ රූප කොටස පටවිය අපි තේජෝ වායෝ කියන රූප ධාතු හතර නිසා ඇදිච්ච නිරන්තරයෙන් ඇති ඇති නැති යන නැති යන රූප කොටස. මම දැන් මේ කියනවා ඇස කියන්නේ සිතුවිල්ලක් පමණයි කියලා. අපි ඇස ගැන සිතුවිලි මාත්‍රයක් ඇති කරගත්තේ නැත්නම් ඇස තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. එතකොට අපිට අපේ ඇස දිහා බලලා මේ මගේ ඇස මේ ගලාස්සනයි මේ ඇස් දෙනීම දුර්වලයි දැන් ඇස් පෙනීම හොතටම අඩුයි ආදී කොයි ආකාරයෙන් සිටුවත් ඒවා තමාගේ සිටිවිලි ඇතිවීමක් පමණයි. ඒ සිටිවිලි ඇතිුනේ නැත්නම් ඇස කියන එක विद्यमान වන්නේ තමාගේ සිත තුළ. දැන් හිතන්න තමන්ගේ නිවස ගැන මේ වෙලාවේ. ඔන්න දැන් පේනවා. මනස ගිහිල්ලා ඒ නිවස ස්පර්ශ කලේ නැත්නම් නිවසක් සමාගයේ සිත තුළ विद्यमान වන්නේ නැහැ. පවතින්නේ නැහැ. මනස ස්පර්ශ කරන නිසා ඒ ගැන දැනීමක් ඇති වෙච්ච නිසා තමයි සිත තුළ විනිවිද කියන එක දැස්නේ වන්නේ. මේ වගේ තමයි ඇහැ කියන එකත්. ඇස ගැන සිතිවිලි මාත්‍රයක් ඇති වුණොත් තමයි ඇස තියෙනවා කියලාවත් දන්නේ. නැත්තම් දැනගන්නටත් බැහැ. ඇස කියන්නේ නාම ධර්මයක් කියන කවබෝධ කරගත යුතුයි. ඇසට පෙනෙන රූප අපි හිතනවා අපි රූප බලනවා මම තමයි රූප බලන්නේ මෙතන රූපයක් පෙනෙනවා ආදී වශයෙන්. සත්‍ය ඒක නෙවෙයි. ඇසට රූපයක් දැක්කාට පස්සේ දැනීම පහළ වෙනවා. චිතිවිලි ධර්ම පහළ වෙනවා. නාම ධර්ම. මේ නාම ධර්ම ඇතිවීම හැර බලනවා කියලා වෙන ක්‍රියාදාමයක් නැහැ. ඇසට රූපයක් දැක්කාට පස්සේ තමන්ගේ සිත තුළ සිතිවිලි ටිකක් ඇතිවීම හැර වෙන දෙයක් සත්‍ය වශයෙන් හිතෙන්නේ නැහැ. ඒක නිසා රූප කියන්නේ ඔක්කොම නාම ධම්ම. ඇසට පෙනෙන රූප මෙතන මා අදහස් කළේ. ඇසට පෙනෙන රූප කියන්නේ ඔක්කොම නාම ධම්ම කියලා තේරුම් ගන්න ඕනේ. දැන් චක්ක විඥානය කියන්නේ මොකක්ද? ඒකත් නාම ධර්මයක් කියන එක අනිවාර්යයෙන්ම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අසත් රූප නාම ධර්මයක් ඇසට පෙනෙන රූපත් නාම ධර්මයක් චක්ක විඥානත් නාම ධර්මයක්. මේ නාම ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා සුළු මොහොතකට පවතින ශ්‍රණයක කාලයකට පස්සේ නැති යන. ආයේ නැවත ඇති වෙන නැවත සුළු මොහොතක කාලයක් පවතින නැවත නැති යන. මේ විදිහට දිගින් දිගට අඛණ්ඩ ලෙස ඇති ඇති නැති නැති යන ඇතිවීම නැතිවීම පරම්පරාවක් මේ මෙතන පවතින. එරිම සංතතියක් මේ පවතින්නේ. ඒක නිසා Taman තේරුම් ගන්න ඇස කියන්නේ තනිකර නාම ධර්මයක් රූප කියන්නේ නාම ධර්මයක් චක්කු විඥානය කියන්නේ නාම ධර්මයක් මේ නාම ධර්ම ඇති වූ විකර්ෂම නැති වී යනවා නැති වී ගියාට පස්සේ මම කියන්නට මගේ කියන්නට මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරවන්නේ කන කියන්නේ කන ගැන සිතිවිලි අපි ඇති කරගත්තොත් පමණයි කනක් තියෙනවා කියලාවත් දන්නේ. දැන් මෙයයි නාසය තියෙනවා මෙයයි නාසය තියෙනවද කියලාවත් දන්නේ නැහැ. මේ ගැන සිතුවේ නැත්තම්. නාසය ගැන සිතිවිල්ලක් ඇතුවොත් තමයි සිතිවිල්ලක් එන්නේ. දැන් මේකේ දිව තියෙනවා, දිව තියෙනවද කියලා දන්නෙත් නැහැ. මේ ගැන සිතියේ නැත්තම්. ඒ නිසා කන කියන්නේ නාසය කියන්නේ දිව කියන්නේ ශරීරය කියන්නේ මේ ඔක්කොම සිතිවිලි ධර්ම පමණයි. මේ පරමාර්ථ ධර්මයක් මේ මතු කරන්නේ මේ ඈත කන නාසය ආදී රූප කොටස් නැහැ කියන කතාව නෙවෙයි. එතකොට ඒ කනට ඇහෙන ශබ්ද කියන්නේ මොනවද? ශබ්ද කොච්චර ලෝකයේ තිබුණත් අපට ඇති වැඩන්නේ ඒ ගැන සිතිවිලි ඇති වුණොත් විතරයි ඒ ශබ්දයෙන් අපට ප්‍රයෝජනයක් තියෙන්නේ. මේ වෙලාවේ කොච්චර ලෝකෙ ශබ්ද තියෙනවද? ඒ කිසිම ශබ්දයකින් අපට ඇති වැඩන්නේ. එතකොට අපට වැඩක් තියෙන්නේ ප්‍රයෝජනයක් පලක් තියෙන්නේ අපට ඇහෙන ශබ්දයක් පමණයි. ඇහෙනකොට මොකද සිදුවන්නේ? සිතිවිලි ධර්ම ටිකක් ඇති වෙනවායි නැති වෙනවා එච්චරයි. අපි අහනවා නෙවෙයි, මම අහනවා නෙවෙයි, මගේ ඇසීමක් නෙවෙයි. සිතිවිලි ධර්ම ඇති වී නැති වී යනවා. මේ අනාත්ම ස්වરૂපයේ තේරුම් ගත යුතුයි අනිවාර්යයෙන්ම නිවන් දැකීමට බලාපොරොත්තු වෙන කෙනා විශ්ින්. එතකොට කඳ කියන එකත් අනාත්මයි. දැනීම මාත්‍රයක් පමණයි. වෙන මොකක්වත් නෙවෙයි. ශබ්දය කියන එකත් දැනීම මාත්‍රයක් පමණයි. සෝත විඥානය කියන එකත් දැනීම මාත්‍රයක් පමණයි. මේ දැනීම මාත්‍ර ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැති වුණාට පස්සේ මම මගේ කියලා ගන්නට කිසිවක් ශේෂවක් නැති නිසා නිරුද්ධ වී යනවා, නිවි යනවා. මෙන්න මේ විදිහට මේ විලාවේ කරන්නට නැති වුණත් පස්ව සමාධියකින් යුතුව ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහටම ওই අනුසාරයෙන් සිත අවබෝධ කරගෙන බලන්න. ඇස නාම ධර්මයක්, කන නාම ධර්මයක්, දිව නාසය ශරීරය මේ ඔක්කොම නාම ධර්මයි. මේ නාම ධර්ම ඇති වී පැවතී නැති යනවා. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ සියල්ලම නාම ධර්මයේ නාම ධර්ම ඇති වී ගමන් නැති වී යනවා. චක්ක විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන මේ සියල්ලම නාම ධර්ම ඇති වූ විගසම නැති වී යන අනිත්‍යයට යන නිරුද්ධ වී යන සංස්කාර ධර්ම. මේක තේරුම් අරගත්තාට පසුව හොඳට පැහැදිලිව අවබෝධය ලැබෙනාට පස්සේ ඇස කියන නාම ධර්මයේ වෙනම එකක්. ඇසට පෙනෙන රූපය කියන නාම ධර්මයේ තවත් එකක්. ඒ නිසා පහළ වෙන සිටිවි චක්ක විඥාන කියන නාම ධර්මයේ තවත් එකක් මේ කොටස් තුනක් කියලා හරි අවබෝධයෙන් ඒ තුන දැකලා සිතින්ම ඒ තුන තුන් පැත්තකට අයින් ගන්න ඇහැ වෙනම ධර්මයක්. ඇහැට පෙනෙන රූපද තවත් ධර්මයක්. ඒ නිසා පහළ වෙන චක්කු විඥානසිත තවත් ධර්මයක්. කන කියන එක නාම ධර්මයක් ඒක වෙනම එකක්. කන නිසා ඇහෙන ශබ්ද නාම ධර්මයක් ඒක තවත් එකක් ඒ නිසා පහළ වුණු සෝත විඥානයේ නාම ධර්මයක් ඒක තවත් වෙනම එකක් මේ තුනත් වෙන් කරන්න සෝතේ වෙනම දෙයක් ශබ්දේ වෙන දෙයක් සෝත විඥානයේ තවත් දෙයක් මේ විදිහට නාශය වෙනම දෙයක් ගඳ සුවඳ වෙන දෙයක් ගහන විඥානයේ තවත් දෙයක් දිව වෙනම ධර්මයක් දිවහා විඥානයේ තවත් ධර්මයක් රස කියන්නේ තවත් ධර්මයක් කය වෙනම ධර්මයක් කයද දැන ස්පර්ශ වෙනම කොටසක් ඒ නිසා පහළ වෙන විඤ්ඤාය විඥානයේ තවත් ධර්මයක්. මේ ඔක්කොම සිතින් වෙන් කළොත් එහෙම සිතට කය නොපෙනී යනවා සම්පූර්ණ ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන්. ඒ කියන්නේ Taman සිතින් බලනවා Tamanගේ ශරීරයේ දේශ සිත් කයක් තියෙනවද කියලා පේන්නේ නැහැ ඝන කලුවරක් වටනවා වගේ. කය තියනවාද කියලා Tamange හිතට තේරෙන්නේ නැහැ. කය නිරුද්ධ වෙනවා රූප නිරෝධයක් එහිදී Tamanට අත්දකින්නට පුළුවන්. රූප නිරෝධය කියන්නේ රූපේ හිතට පේන්නේ නැතුව නිරුද්ධ වී යනවා. නිවිලා යනවා. රූපේ නිවෙනවා කියන්නේ. දැන් ඉතිරවන්නේ මනෝ සම්පස්සය. දැන් ওই චක්ක සම්පස්ස, සෝ සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස කියන කොටස් පහ නිරුද්ධ කිරීමෙන් තමයි ওই தත්ත්වයට සිටපත් කරගත්තේ. මේ தත්ත්වයටපත් කරගත්තු කෙනා මනෝ සම්පස්සය නිරුද්ධ කරන්නට ඕනේ නිවන් ලැබීමට. මේක සාමාන්‍ය සුළුපටි ප්‍රඥාවක් තියෙන කෙනෙකුට කරන්නට බෑ. මනෝ සම්පස්සේ නිරුද්ධ කරන්නට නම් මනෝ සම්පස්සේ ඇති වූ හේතු නිරුද්ධ කරන්නට ඕන. හරි චක්කු සම්පස්සේ නිරුද්ධ කරන්නට ඈ රූප චක්කු විඥාන නිරුද්ධ කරන්නට කියවනේ. ඒ වගේ අනිත්‍යන දණ්ඩත් කියේ. මනෝ සම්පස්සේ ඇති වෙන්නේ කොහොමද? මනස ධම්මාරම්මන මනෝ විඥාන කියන කොටස් තුනේ. මනෝ කියන්නේ භවාංග සිත. මෙන්න මේ භවාංග සිත අත්දකින්නට බැරි කෙනෙකුට මනෝ ස්පර්ශය නිරුද්ධ කරන්න බෑ. ඒක අත්දකින්නට පුළුවන් ක්‍රම තියෙනවා විස්තර කරන්න දැන් අවකාශයක් කාලයක් ඉඩ දෙන්නේ නෑ. එතකොට භවාංග සිත තියෙනවා. ඒක තමයි මනෝ කියන සත්‍යය. වහාංග සිතට අරමුණු හිස් ස්වરૂපයක් දැන් දැන්න මොකක්වත් නැති හිස් බවක් හිත හිස් වෙලා. මේ හිස් භාවය කියන්නේ ධම්මා රම්මනේ හිතට ඒකට අරමුණු වෙච්චදී ඒ පිළිබඳ දැනීමක් පවතිනවා. නිින්ද කියලා නෙවෙයි. දැනීමක් තියෙනවා. ඒක තමයි මනෝ විඥානේ. මේ කොටස් තුන හරියට තේරෙන්න ඕන හිතට. එතකොට භවාංග සිත කියන්නේ දැනීමක්. භවාංග සිතට අරමුණු වෙලා තියෙන මේ හිස් බව කියන්නේ දැනීමක්. ධම්මාරම්මන ඔක්කොම දැනීම. මේක හොඳට තේරුම් ගත යුතුයි. ඇහැට රූපයක් දැක්කාට පස්සේ රූපාරම්මණයක් තියෙනවා කියලා කෙනෙකුට කියන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම තියෙන්නේ එතන දැනීමක් ඇතිවීම පමණයි. නමුත් රූපයක් තියෙනවා කියලා කියන්නට පුළුවන් ඒක සාධාරණයි. කනට ශබ්දයක් ඇහෙනකොට ශබ්දයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම එකක් තියෙන බව තමයි තේරෙනවනේ. නමුත් එතන තියෙන්නේ දැනීමක් ඇතිවීම පමණයි. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ තියෙනවා කියන්න පුළුවන්. නමුත් මනසට දැනෙන අරමුණු කවදාවත් තියෙනවා කියන්නට බෑ. ඔක්කොම දැනීම මාත්‍ර පමණයි. ඒක නිසා දැන් මනසට අරමුණු වෙන ශූන්‍යතාවයක් දැනීමක් පමණයි ඒකත් අනිත්‍ය ගැන ධර්මයක්. ඒ වගේම දැන් මනසට ඒ ශූන්‍යතාවය අරමුණු වෙනින් මනෝවිඤ්ඤාණය පහළ වෙනවනේ ඒකත් දැනීමක් පමණයි. මෙන්න මේ දැනීමක් පමණක් හැර වෙන දෙයක් නැහැ. ඒක නැති වුණාට පස්සේ කිසිම ආත්මයක් කියලා ගන්නට දෙයක් ඉතිරිවන්නේ නැහැ කියන අවබෝධයෙන් යුතුව භවහාංගසිත වෙනම දෙයක්ද ඒකට අරමුණු වන ධම්මාරම්මණය නම් වූ මේ ශූන්‍යතාවයේ තවත් දෙයක්ද ඒකට අරමුණු ඒක නිසා පහළ වෙන මනෝවිඤ්ඤාණයේ තවත් දෙයක්ද කියලා ඔය තුන තුන් පැත්තට අයින් කළොත් සිටින් පරම නිවුණු ශාන්ත ස්වභාවයකට සිටපත් වෙනවා. කියන්නට බැරි තරම් ගැඹුරකටපත් වූ ශූන්‍යතාවයකට සිටපත් වෙනවා. මේකටපත් වුණාට පස්සේ දැන් මේ සිත නිවිලා තැම්පත් වෙලා ආයි කරන්නට කියන්නට දෙයක් නැති තරමටම නිවිලා. ඒකෙත් තියෙනවා මනෝ සම්පස්සයක්. ඒකෙත් තියෙනවා භවංගයක්. ඒකෙත් තියෙනවා ඒකට අරමුණු වන ධම්මාරම්මණයක්. ඒ නිවිච්ච ස්වરૂපේ තමයි ඒකට අරමුණු වෙලා තියෙන්නේ. ඒක පිළිබඳ දැනීමක් තියෙනවා. සිහි නැති වෙච්ච තත්ත්වයක් නෙවෙයි. මෙන්න මේ தත්ත්වයේ තේරුම් අරගෙන මෙතන තියෙන භවංගයේ මේකයි මේ ශීතල ස්වરૂපය ධම්මාරම්මණය මේකයි ඒක දැනෙන මනෝවිඥාණය මේකයි කියලා තුන තුන් පැත්තට අයින් කරාට පස්සේ මුළු ඇඟම අයිස්කුත්‍යයක් ශීතල වෙලා නිවිලා යනවා සිතත් සම්පූර්ණයෙන්ම නිවිලා යනවා ඒකට කියනවා නිවනය කියලා කලින් රූපේ නිවෙනවා දැන් මෙතන නාමය නිවෙනවා මේ නාම රූප ධර්මතා දෙකම නිවීම නිසා නිවනට සිතපත් වෙනවා නිවනට තමයි නිවීම කියලා කියන්නේ නිවීමට තමයි නිවන කියලා කියන්නේ නැත්නම් ඒක නිසා ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් නිවනට සිතපත් කරගන්නට පුළුවන් මේ දේශනා අධිකතම කරන්න තව කාලය අවකාශ දෙන්නේ නැති නිසා දේශනා නිම කිරීමට බලාපොරොත්තු වන එක අවවාදයක් පමණක් කරමි. අපි කරන ලද දේශනා සෑම එකක්ම දැන් කරන ඒවත් මතුවට කරන සෑම දේශනාවක්ම යම්කිසි ප්‍රායෝගික පදනමක් මත පිළිතලා අප කරන්නේ ඒ ප්‍රායෝගික අත්දැකීම් ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබපු නැති අය. ඒවා උපකා අරගෙන තමන්ගේ දේවල් ලෙසින් ඉදිරිපත් කරන අවස්ථා අනන්තවත් තිබෙනවා. එවැනි කෙනෙක් එවැනි දෙයක් කරන එක කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි කියන එක දන්න කියන්නට ඕනේ. මොකද ඒවා පිළිබඳ වෙනත් වෙනත් ප්‍රශ්න විමසුවොත් එහෙම දන්නා කෙනෙක් ඒ අයට උත්තර දෙන්නට නැහැ කියන නිසා. දැන් අපි මේ මනෝ පස්ස මනෝ ස්පර්ශ නිරෝධය ගැන කතා කළා. මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකපු නැති අය කිසි කෙනෙකුට ඒක හා සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බෑ. මේවා පොත්පත්වල නැහැ. අපි මේ ප්‍රායෝගික වශයෙන් කියපු කිසිම කරුණක් කියන කිසිම කරුණක් පොත්පත්වල දක්වන්නේ නැහැ. දකින්නට බෑ. ඒවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකපු නැති කෙනෙකුට කොහොමද මනෝස්පර්ශය නිරුද්ධ කරන්නේ? භවංග සිතට සිතපත් කරගන්නේ කොහොමද? ඒක වෙන්න පුළුවන්ද වැනි ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් නිරුත්තර වන්න වෙනවා. ඒක නිසා ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ අත්දැකීම් ලබන්නේ නැතුව එවැනි කාරණා තමන්ගේ කරුණ ලෙසින් ප්‍රකාශ කිරීම එතරම් යෝග්‍ය නොවන බව ප්‍රකාශ කරලා මේ දේශනාව දැන් අප නිම කරනවා. මේ අනුව පිළිපැදීම තුළින් මේ ඇයටත් නිවන සංසියමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිංසනය කරමිනුයි මෙම දේශනාව නිම කරන්නේ අප මේ දක්වා කරන සියලුම කුසල දෙවියන්ට අනුමෝදන් කරමු මේ සඳහා සියලුම දෙනා ආකාශත්හාත කියන පාඨය කියමු ආකාශත්හාත බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාත බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්හාත බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සියලුම කුසල ශක්තිය මේ ඇතත් නිවනිසන් සීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉන්නාති සමින්ජතු සම්දිනාතම නිවාස මත්පත් වේවා